ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවක ඊදී ගත කරන අවස්ථාව ඒ භාවනා වැඩමුළුවේ පැත්තෙන් බලනකොට අපි හතරවෙනි දවසයි ඒ අනුව අද ධර්ම දේශනා වාරේ බලනකොට හතරවෙනි ධර්ම දේශනාවයි අපි ඉතින් ධර්ම දේශනාව දේශනාවලිය වශයෙන් පවත්වාගෙන යනවා ඒ අතරමැද අද පොයට එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ ධර්ම දේශනාවමයි මම පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනාවට සූදානම් වීමක් වශයෙන් ධර්ම කෞරක් වශයෙන් ශිරු දනාම සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කිං මඤ්ඤසි සුසීම සංඛාරා නිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡං භන්ති යම්පන අනිච්ඡං තං දුක්ඛ සුඛං වා දුක්ඛං වාති දුක්ඛං භන්ති යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාමං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති නෝ හේතං භන්තේ තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්තේ සාරවත්ඥ දේශනාවක එහෙම නැත්නම් ශ්‍රීමක පාළියේ කොටසක් ඉති මේ කොටස අපි උද්දෘත කරගත්තේ මේ දේශනා මාලාවේ විශේෂයෙන්ම සුසීම සූත්‍රයේ ඒක ਸਰවඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංග්‍රහ වෙලා තියෙන්නේ එයිනුත් සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ සංග්‍රහ වෙලා. ඉතින් මේ සූත්‍රයේ පසුබිම නිදානය පොඩ්ඩක් මතු කර ගන්නවා අද විශේෂයෙන්ම ඉස්ලාම් බණහන පිළිසකුත් ඉන්නවා අනික් අයගේ දැන ගැනීම සඳහා මේ වගේ තැනක මේ වගේ සූත්‍රයක් අයි තෝරගත්තේ කියන එකත් තේරුම් ගන්න ඕන නිසා සරුවචනංශ වැඩ ඉන්න කාලේ විශේෂයෙන් මේ සිද්ධිය වෙලා තියෙන්නේ රජකරණ වේරුවලාරාමේ. ඒ කියන්නේ බිම්බිසාර රජුරුවන්ගේ අනුග්‍රහය යටතේ පවතින රාජ්‍යයේ ඒ කාලේ සරුවචනාංශයේ මේ නෛර්යානික වැඩපිළිවෙල නිසා බොහෝම ලාභ සත්කාර සරුවචනාංශයට සහ සරුවචන ශ්‍රාවක පිරිසට වෙලා තියෙනවා. ඒ නිසා අන්‍යයන් අන්‍ය වූ තීර්ථකයන්ට පරිබ්‍රාජකයන්ට ලාභ සත්කාර අඩු වෙලා තියෙනවා. අන්න එවැනි වාතාවරණයක ඒ අන්‍ය තීර්ථකයන් අතර ඇති වෙලා තියෙන පොඩි කුතුහලයක් නැත්තම් සාකච්ඡා වාරයක් මේ ਸਰුවචන් වහන්සේගේ පැත්තට ශ්‍රාවක පැත්තට ජනප්‍රිය භාවය වැඩි වෙනවා ලාභ සත්කාර වැඩි වෙනවා අපි පිළිහෙනවා නිසා කුමක් කළ යුතුද කියලා. එතකොට මේ පිළිසෙ හිටපු දක්ෂම බලාපොරොත්තු තියන්න පුළුවන් කෙනාට ඒ පිටිසේ කට්ටිය යෝජනාවක් කරනවා සුසීම කියන ඒ පුද්ගලයාට සුසීම කැමති නැද්ද ਸਰුවචනාංශ ළඟට ගිහිල්ලා පැවිදි වෙලා ওই ਸਰුවචනාංශය උගන්වන භාවනා ක්‍රම ඉගෙනගෙන ඇවිල්ලා එතනම් දහම් බණ ක්‍රමය උගන්වගෙන ඇවිල්ලා අපිටත් කියලා දෙන්න අපි එතකොට ඒ ටික මිනිස්සුන්ට කියමු එතකොට අපටත් ලාභ සත්කාර ලැබේ. ඉතින් ඒක නිසා අපි මේ අපි කරන මේ යෝජනාවේ පස්සේ සුසීම කැමතියි. ඊට පස්සේ සුසීම ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ මාර්ගයෙන් පැවිදි වෙලා පැවිදික් විදියට මේ මහානදම් පුරණ අවස්ථාවක් දෙවෙනි ජවනිකාවට පෙන්වන්නේ මෙතන මේ සර්වචනාංශයේ ආශ්‍රේ සුසීම පරිබ්‍රාජක ඉන්න වෙලාවේ බණ භාවනා කරපු සංඝයා වහන්සේලා වගේ සර්වචනාශීචිරටපත් වෙලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ අපි යමක් සඳහා ගීගේන්නික්ම පැවිදි වුණාද ඒ Brahmacharya වැසීම කරන ලදී බර බිම තබන ලදී අපි කලීට කිත නිම කරයි. ඉතින් එතකොට අහගෙන ඉනකොට සුසීමට තේරෙනවා මේ සංඝයා බුදුරජාණන් වහන්සේගේ යම් ඉගෙනගත් උගතමනා යම් ශිල්පයක් තියෙනවා දැන් මේ ස්වාමීන් වහන්සේලා ගාව තියෙනවා කියලා. ඊට පස්සේ සුසීමේ ඒ ස්වාමීන් වහන්සේලා අනුගමනය කරලා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න වගේක් අහනවා. දැන් ඔබ වහන්සේලා ඒ බලාපොරොත්තු වෙච්ච මහරදම් පිළිම සම්පූර්ණ වෙලා තියෙනවා. පිළිච්ච කල මේක ඔබ වහන්සේලාට දැන් ඒ ඉදිවිද ඥානය කියලා යම් ප්‍රමාණයක් භාවනා කරන්න බලාපොරොත්තු වෙන ඒ විශේෂ ඉද්ධි ප්‍රත්‍යහාරය තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සලා නැහැ. ඊට පස්සේ ආනවා ඔබ වහන්සලා ගාව එහෙමනම් දුර තියෙන දේවල් අහන්න පුළුවන් කැමැත්තක් අහන්න පුළුවන් තිබ්බ සෝතඥානෙ තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සලා නැහැ. ඊට පස්සේ පෙරවිසු කඳ පිළිවෙත දන්නා වූ නුවණ තමන්ගේ අචීත භාවයේ දක ගන්න පුළුවන් නුවණ ඒකටත් නැහැ. එහෙමනම් දීප චක්කු ඥානය මේ වෙලාවේ උපදින්නා වූ මිය යනා වූ සත්‍යයන් පිළිබඳව දැක්මක් පිරිසුදු මානසිකින් දැක ගැනීමක් පුළුවන් නැහැ කියලා. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මේ කාලේ වගේම තමයි සුසීම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා කරන ලද කටයුත්ත කරා නම් ඔය කියන ඉද්ධි ප්‍රාත්‍යාරය විශිෂ්ට ඥාන අභිඥා කියනවා කියලා මේ ශාස්ත්‍රා සෑම දෙයක්ම නැහැ කියලා. නැහැ කියවට පස්සේ සුචිම කියන දැන් ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ වැසනීම කරලාද බබසර ඇති බව ප්‍රකාශ කරා, බරත් බිම්බ තබුවා ප්‍රකාශ කරා, අඤ්ඤ බව ප්‍රකාශ කරා. නමුත් දැන් කියනවා මොනම අපි බලාපොරොත්තු වෙන එහෙම කෙනෙක් ළඟ තියෙන කිසිම ගුණයක් නැහැ කියලා. ඉති ප්‍රාත්‍යාර නැහැ. මට මේක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ පෙර පසු දෙක ගලප ගන්න බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා සුසි උඹට තේරුණත් එකයි තේරුණ නැතත් අපට කරන්න දෙයක් නැහැ. අපි පඤ්ඤා විමුක්ත මේ රහතන් වහන්සේලා. අපි ප්‍රඥාවෙන් විමුක්ත උනේ. ඉතින් ඒක කියනවා මට මේ කෙටියෙන් කියපු දේ විස්තර කරලා දෙන්නයි කියලා. ඔයාලට තේරුණත් එකයි නැතත් එක අපි ප්‍රඥාවෙන් උත්තර ඔයිට එහයින් අපිට කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ ජවනිකාව නතර. ඊට පස්සේ සුසීම තුන්වෙනි ජවනිකාව පෙන්වන්නේ මේ தත්ත්වය අරදී ਸਰවඥාන්ති ඉදිරිපත් වෙලා ਸਰවඥාන්ස ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා තම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්ත මේ ස්වාමින් වහන්සේලා හමු වෙලා මම මෙන්න මේ ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒ ප්‍රශ්න ඇහුවට ඒ ස්වාමීන් වහන්සේගෙන් හම්බුනේ නැස්චාර්ත දනවන පිළිතුරු. ඉතින් මේ මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා මේ කෙටියේ කියන්නේ මට විස්තර කරලා දෙන්න කියලා. ඒ ස්වාමීන් වහන්සලා කිව්වේ ඒ ඇත්තෝ පඤ්ඤා විමුක්ත ක්‍රමයටයි විමුක්තිය ලැබුවේ කියලා මේක මට තේරෙනවා. ඒතර බුදුජානනාංශේ සුසීමගේ අට කතා කරලා කියනවා සුසීම පඨ මේ පඨමං ධම්මට්ඨි ඥානං පච්චා නිබ්බානං ඉස්සල්ලාම ධම්මටිචි ඥානේ ලැබලා පස්සේ තමයි නිවන් ලබන්නේ කියලා. එතකොට බුදුරජාණන්සේ මේ ක්‍රමයක් තමයි කියන්නේ. එතකොට සුසීම කියනවා ස්වාමීන් වහන්සේ ඔය කියන මම කියපු ප්‍රශ්නේ හෝ ප්‍රශ්න පිළිතුර හෝ ඔය කියන ප්‍රකාශයෝ මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා ඔබට තේරුණත් නැතත් සුසීම පඨමං ධම්මටිචි ඥාන පච්චා නිබ්බාන. ඉතින් ඊට පස්සේ දැන් තියෙන සුසීමට දෙපැත්තකින් ප්‍රශ්න ලැබෙනවා උත්තර ලැබෙනවා නම් දෙකෙන් එකක්වත් දිරව ගන්නවා. තේරෙන්නේ නැහැ. අන්න එවැනි වික්ෂිප්ත මනසකින් ඉන්න වේලාවකදී ਸਰවචනාංශේ සුසීම නොමගට නෑ අවුල් පාස වෙලා තියෙන හිත ඒ නැත්තම් විශ්ලා තියෙන හිතට යහමඟ පෙන්වා දීම සඳහා පුලුල් පතේ පෙන්වා දීම සඳහා මධ්‍යම ප්‍රතිපදා පෙන්වා දීම සඳහා ප්‍රශ්න උත්තර වැඩපිළිවෙලට සම්බන්ධ කර ගන්න. සුසීම මොකද කියන්නේ මොකද හිතන්නේ මේ රූපය නිට්ටයද අනිත්‍යද ඉතින් එතකොට සුසීම පරිප්‍රාජකයාගේ දැන් පරිප්‍රාජකයා නෙවෙයි දැන් අතර භික්ෂුන් වහන්සේනම කියන රූපය අනිත්‍යයි. එතකොට මොකද හිතන්නේ? ඒ අනිත්‍ය වූ යමක් අනිත්‍ය වූ රූපය සැප පිණිස පිහිටයිද දුක පිණිස පිහිටයිද? එතකොට කියනවා ඒක දුක පිණිස පිහිටම. යමක් වෙනස් වෙනවනම් ඒක දුකයි. ඒක තමයි ආරි විවහාරේ හැටි. ඊට පස්සේ අන යමක් ඒ විදිහට අනිත්‍ය නම් දුක්ඛ නම් පෙරලියට භාජනය වෙනවනම් එවැනි දෙයක් මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියා ගන්න වටිනවා. ඉතින් මේ විදිහට සරුවචනාංශේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය පිළිබඳව එක එකක් එක එකක් වෙන වෙනම ප්‍රශ්න කරනවා. ඉතින් අපි දේශනා මාලාවේ ඉස්සලම දවසේ ගත්තේ මේ රූප සම්බන්ධ මේ <coughs> සාකච්ඡාව. එහෙම නැත්නම් දෙබස අපි දෙවෙනි දවසේ වේදනා තුන්වෙනි දවසේ සංඥා ස්කන්ධය ගත්තා. අද දවසේ මාතුකා වශයෙන් ගත්තේ මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව සර්වචනාංශේ සාසුසී මාත්‍ර ඇති වෙච්ච දෙබස. ටංකි මඤ්ඤසේ සුසීම සංඛාරා නිච්ඡං වා අනිච්ඡං වා. සුසීම ඔබ මොකද හිතන්නේ? මේ සංස්කාරයෝ නිට්ටයද අනිත්‍යද කියලා. අනිච්ඡම් බන්ති එතකොට ඒ තුලින්ම යම් පනානිච්ඡන් තන් දුක්ඛං වා සුඛං වා සුඛං වා දුක්ඛං වා යමක් අනිත්‍යයට ලක් වෙන දෙයක් නම් ඒක දුකද සැපද එතකොට කියනවා ඒක දුකක් කියලා ඊට පස්සේ කියනවා යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං සම්මන් කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා සුෂි මේ විදිහට අනිත්‍ය වූ දුක් දෙන්නා වූ පෙරලියට භාජනය වෙන්නා වූ විපරිණාමයට භාජනය වෙන්නා වූ පරිණාමයට භාජනය වෙන්නා වූ යමක් මේක මම මේක මගේ ආත්මය මේක මගේ කියා ගන්න වටිනවා. එහෙම වටින්නේ නැහැ. මෙච්චරයි අපි පාලියෙන් උපුටාගත්ත කොටස. නැත්තම් දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියට යාගත්ත කොටස. ඉතින් බලාපොරොත්තු වෙන්නේ භාවනා කරන අපි මේ කොටසෙන් සංස්කාර සම්බන්ධයෙන් අර රූප වේදනා සංඥා වගේම මේ කියන එකයි මේ සුසීම පටලවිච්ච තනයි මේ ධම්මට්ටි ඥාණයට මේකින් ඇති සම්බන්ධතාවයයි අපි මේ කරගෙන යන භාවනාවේදී අපිට මේ වයින් යම් කිසි ප්‍රමාණයකට ඕජාවක් රසයක් වටා ගැනීමක් ගන්න පුළුවන්ද? එතම ධෛර්යයක් ගන්න පුළුවන්ද කියලා දැනගන්න. එතකොට මූලික දැනගත යුතු පාඩය තමයි මේ සංස්කාර කියන්නේ. මේ සිංහලයා ඒ බෞද්ධ පරිසරය හැදිච්ච නිසා බොහෝ විට මේ සංස්කාර කියන පදේ අහලා තියෙනවා සමහරව. නමුත් මේකේ අර්ථ ගන්න ගියොත් නම් ඒක බොනම දක්ෂ අධ්‍යාපනඥයෙකුට අල්ලන්න බෑ. මොකද ඒ තරම් විශාල ශේෂ්ත්‍රික පැතිරලා තියෙනවා ත්‍රිපිටකයේ සංස්කාර කියන පදයේ අර්ථ. ඒක නිසා ඉංග්‍රීසි භාෂාවට දාපේ වගේ විවිධ අර්ථ දෙන්න වෙලා තියෙනවා පසුබිමට සාපේක්ෂව. කෙසේ නමුත් සාමාන්‍ය සුතමේ ඥාන සඳහා ගත්තොත් එවැනි විග්‍රහයකදී කියවපු පොතක මම දැක්කා විශේෂයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යනකොට මේ සංස්කාර කියන පදය ත්‍රිපිටකය ගන්නකොට හතර ආකාරයකට වගේ නැත්නම් අවස්ථා හතරකට පසුවීම් හතරකට සාපේක්ෂව පෙන්ලා දෙනවා. ඊව මම හිතන්නේ සාමාන්‍යයෙන් ඔය බුද්ධ ධර්ම 8 පන්ති 10 පන්තිට යනකොට මේවා අපි වගේ රටක හම්බ වෙන අවස්ථා නමුත් මේක අපි සුත්තමේ වශයෙන් සංස්කාර කියලා කියන්නේ මොකක්ද කියලා දැන ගැනීම සඳහා බලනවන පොතේ දැනුම වශයෙන් සුත්තමේ ඥාන වශයෙන් තුන් පැත්තකට දාලා බලන්න. නැත්නම් මේ අවස්ථා ත්‍රිපිටකයේ දක්වන අවස්ථා හතර පැත්තකට දාලා බලන්න. ඒකෙදී එක ක්‍රමයක් තමයි පටිච්චසමුප්පාදයේදී අවිජ්ජා පත්‍ය සංඛාර කියලා අපි දකින්න ක්‍රමය. සංකාරපච්ච විඥාන. එතකොට අපි දන්නවා මේ සංස්කාර වලට ආසන්නම හේතුව ප්‍රත්‍යේ වෙලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාව ඇති තනයි සංස්කාර සිද්ධ. එතකොට මේ සංස්කාර ඵලයක් වශයෙන් ලැබුණට ඒක නැවත හේතුවක් බාටපත් වෙලා ඒ හේතුව හේතු මේ පදනම් කරගෙන විඥානේ පහළ. එචා සංස්කාර වලට ඉස්සරහින් තියෙන අවිද්‍යාව සංස්කාර වලින් පස්සේ තියෙන විඥාන. ඒක නිසා අපි සංකතං අபிසංකරෝති इति සංඛාරං කියලා මේදිම අපි කරපු ඒ කජ්ජනීය සූත්‍රය සම්බන්ධ කරගෙන කරපු දේශනාවලියකදී අපිට දැක ගන්න හම්බුණා ਸਰවචන් ඉදපන් කරලා තියෙනවා සංකතං අபிසංකරෝති නැත්නම් අபிසංචේතනික චේතනං අபிසංචේතනං කියලා සංස්කාර සඳහන් කරනවා. එතකොට අපි මේ කියන සංස්කරණයක් හෝ අபிසංස්කරණයක් හෝ සංචේතනාවක් කරනවා නම් කරන්නේ අවිද්‍යාව නිසා. එතකොට යම් තැනක අපි චේතනාවක් පහළ කරනවා නම් අවිද්‍යාව පදනම් කරගෙන ඒ චේතනාවෙන් පස්සේ තමයි විඥානේ පාර. ඊට පස්සේ තමයි ඒ පටිච්චසමුපාදයේ අණුව දිගට දිගට හැත් බැඳිලා ජාති ජරා ව්‍යාධි මරණ දුක් ඇති කරන්නේ. ඒ නිසා යම් තැනක අවිද්‍යාව ගලවලා දැම්මා නැත්නම් අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් අවබෝධ කරා නම් ඒ පුද්ගලයා ඊට පස්සේ සංස්කරණය කිරීම කරන්නේ. නැත්නම් අபிසංස්කරණය කරන්නේ. සංචේතන පහල කරන්නේ. එහෙම සංස්කරණ අபிසංස්කරණ අபிසංචේතන පහල වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුල විඥානයක් පහල වෙන්න තියෙන ඉඩ අඩු. ඉතින් මේ භාවනාවේදී අපි කොහොමද මේ සංස්කරණය කිරීම අඩු කරන්නේ? අபிසංස්කරණය කිරීම අඩු කරන්නේ? නැත්නම් චේතනා පහල කිරීම අඩු කරන්න කියන එක අපි අල්ලාගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් ඒ පිළිබඳව අපිට දැන දැනුමක් තියනවාද එහෙම නැත්නම් නොදැනුවත්කම නිසා අපි තවදුරටත් දිගින් දිගට දිගින් දිගට මේ චේතනා පහල කිරීම සංස්කරණය කිරීම අභිසංස්කරණ කිරීම කරනවාද එහෙම කරනවා නම් දිගින් දිගටම භාවනා ප්‍රතිඵල ඉක්මවාගෙන ආධිනව මතුවේ. ඉන්චා එතනදී අවිද්‍යාව නිසායි සංස්කරණයක් ඇති වෙන්නේ කියලා කියන මේ කාරණාව සංස්කාර දැන ගැනීමට නිර්වචනය කර ගැනීමට එක කෙලවක්. ඉතින් මෙතන මේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා සමානලාට කට වචෙන්ට අහලා තියෙන එක ඉස්සරහට යන්න මේකට බැහැ ගන්න කියලා වරක් වශයෙන් කියන්න පුළුවන්. ඒක බොහොම උනන්දුකාරකයි. එනිසා ඊතුරු කාරණා තුනට යන්න ඉස්සලා එක මතක් කරොත් අපි සාමාන්‍ය භාවනා නොකරන සතිය ගැන දන්න නැත්නම් සතියට උනන්දු වෙන භාවනා නොකරන වෙලාව. අපි කාන්වෙල් එකට ගිහිල්ලා ඉනවා කියලා හිතමු. එතකොට අපිට රූප තියෙනවා ඇක්ටිව් වෙන්නේ. ශබ්ද තියෙනවා. ගන්ධ රස පහස තියෙනවා. හිතත් වැඩ. කියන්නේ බොහොම අවදියෙන් අපි සම වයස කට්ටියත් එක්ක එකතුලා බොහොම කෙලිලොල්ව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳින්මින් ඉන්න වෙලාවක ඇහත් ඒ මනුස්සයාගේ හොඳ නම් කනත් හොඳ නම් ආශයත් හොඳ නම් දිවත් හොඳ නම් කයත් හොඳ සංවේදී නම් හිතත් හරිම උද්‍යෝගිමත් නම් ඒ ඝනකෙලියත් ඒ ඉතුරු ඔක්කොම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දෙනවා නම් අන්නේ වෙණි ඉන්න මිනිස්සේ ඒ රසකාමී රසලෝලී කෙනෙක් ඉදරන් ඉනවන කෙනෙකුට ඕනේ නම් ඇහි රූප බලන්න පුළුවන්. එහෙම නැත්නම් කණෙන් ශබ්ද අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නාසයෙන් සුවඳ දිවට රස, කයට පහස, හිතට හිතවිලි ලබන්න පුළුවන්. නමුත් අපි මූල ධර්මානුකූලව දැනගත්තොත් එක වෙලාවකට පුළුවන් එකයි කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ පහෙන් ඊ ගාව චිත්තක්ෂණයේ මම ඇහෙන් රූප බලනවද නැත්නම් කනෙන් ශබ්ද අහනවද නැත්නම් නාසයෙන් සුවඳ බලනවද දිවෙන් රස බලනවද කයින් පහස ලබනවද හිතෙන් හිතනවද කියන එක සම්පූර්ණ අහඹයක් සිද්ධ කිසිම කෙනෙකුට න්‍යායානුපත්‍රානුකූලව කියන්න බෑ මම මේ චිත්තක්ෂණේ රූප බලලා ඊගා චිත්තක්ෂණේ සද්දා. ඒක සිද්ධ වෙන්නේ කාගේ මනාපෙටද කාගේ න්‍යාය පත්‍රයටද කියලා කිසිසේත්ම තීරණයක් නෑ. නැතුවමත් නෙමෙයි අපිට ඕන බලන්න පුළුවන් ඒ ඉතින් අර හිත සංයම කරගන්න හික්මවා ගන්න හදන කෙනාට. එහෙම නැත්නම් පෘථග්ජනයයි කියලා කියන්නේ එයාට මේ දොරවල් හයක් තියෙනවා. ඇහැ කන දිව නාසය කය මන කියලා. ඒකට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා හයක් තියෙනවා. කොයි එක කොයි එකට සම්බන්ධ වෙයිද කියලා මොන්නම විදිහකින් කල්යතු කියන්න බෑ. ඒ වගේම තව න්‍යාය එකක් තමයි න්‍යාය න්‍යායක් තමයි එකවරකට එකයි කියන්නේ. දෙක තමයි හයම ගණ්ඩක් බෑ. කයම විඳින්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම තෝරන්න වෙනවා. ඊගා චිත්තක්ෂණයේ රූප බලනවා සද්ධාන කියන. ඉතින් මේ රූපේ දැන් අපි අර පහක් ප්‍රතික්ෂේප කළා. සාත්ත්‍ය ගන්ධ රස ස්පර්ශ. ධර්ම ප්‍රතික්ෂේප කළා අපි රූප බලන්න යනවා කියලා කියන්නේ. ඒ රූපේට යන්නේ ඒ රූපේ තියෙන මනනන්දනීය ගතිය නිසා. නිසා ගිය ගමම්ම රූපේ අල්ල බදා ගන්න. බදාගෙන අපි ඒක දිගේ ඉතින් සැනකෙයි. නමුත් මේ සංස්කාර ගැන කතා කරනකොට දාර්ශනික මතයක් ප්‍රකාශ කරන රූපයක් ඇල්ලුවයි කියලා කියන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන පහක් ප්‍රතික්ෂේප කිරීමක් කියලා මතක තියාගන්න. ඊට පස්සේ අපිට සැනකෙළිය වෙන්නේ රූපයක් විතරයි. අපි ඒ ගැන කරන හැම නිරීක්ෂණයක්ම හැම නිගමනයක්ම හැම අර්ථකථනයක්ම රූප දකින්නෙක් වශයෙන් කරන නිරීක්ෂණ මිසක් අය වෙලාවේදී අපි ශබ්ද නාහා ගඳ නොබල රස නොබල පහස නොබල හිතන් නැතුව පහකින් කපා හැරලා එකක් තේරීම නිසා අපේ නිගමන අංශභාග බව අපේ නිරීක්ෂණ පහෙන් හයෙන් එකකට බහින බව ඒ නිසා එකක් නිරීක්ෂණය කරන්න ගිහිල්ලා එකක් තෝරන්න ගිහිල්ලා හයක් ප්‍රතික්ෂේප වෙන බව අපිට මතක නැති වෙන්නේ අපි බලන රූපේ තරම්ම මනනන්දනීය නිසා පහක් අයින් කරලා අපි ඒක අදාගන්නේ ගන්න එක විශේෂ හේතුවක් නිසා මොකද හිතේ තියෙන ඒ ආසාව රස විඳිනේ නිසා. නමුත් හොඳට සතියෙන් නැත්තම් මූල ධර්මානුකූල පැත්ත කරලා දාර්ශනික වශයෙන් කල්පනා කරන නැත්නම් සතියෙන් ඉන්න වෙලාවක තේරෙනවා ඒක තෝරන කියලා කියන පහක් ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරපුවා තමයි නොදැන අල්ලා වදාගත් එක අනුව කරන ප්‍රකාශය Taman ළඟම ඉන්න සද්දේ අල්ලගෙන රූප ගන්ධ රස ස්පර්ශ ප්‍රතික්ෂේප කරපු එක්කෙනෙක්ගේ කතාවට වැඩිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දෙන්නම එකම තැනකදී ඉන්නේ. එක වෙලාවකට එක්කෙනෙක් සත් රූප බලනවා. එයා කියනවා මම තැනකදී දකපු හොඳම දර්ශනේ මේකයි. ඒතකොට ඒ චිත්තක්ෂණයම නැත්තම් මේ රස සංගීතයට ප්‍රිය කෙනෙක් කියනවා නෑ ඒ තැනකදී තියෙන වටිනාමදී ශබ්ද. තව කෙනෙක් කියනවා ගන්ධ. තව කෙනෙක් කියනවා රස. තව කෙනෙක් කියනවා පහස. කතා කරන කෙනා හිතට එනදී. ඉතින් මෙන්න මේ එක එක එක එකක් විතරක් දැකලා කරන මේ ප්‍රකාශන පහුවෙන්දා උදේ පත්‍රයේ තියෙන හෙඩ්ලයින් එක පුරාවට කියනවා එක එකනා දැකපු හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා මේක ඉස්සර රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඒ රාජ්‍යතෝ රාය සභාවේ මැද මිදුලට ඇතෙක් ගෙනල්ලා උපත්තියේම අන්දයෝ 6 දෙනෙක් ගෙනල්ලා අතහැරියලු. අතහැරලා කිව්වලු මේ ඇතෙක් ඉන්නව අතගාලා මේක කොහොමද කියලා කියපන්. ඉතින් එකෙක් ගිහිල්ලා කකුල අල්ලගෙන ඇවිල්ලා කිව්වලු ඒ ඇතා කියන්නේ වංගෙඩියක් කියලා. පලිගත කාපේ කා කිව්වලු ඇතා කියන්නේ කොස්සක් කියලා. කනාත කාපේ කා කිව්වලු ඒක කුල්ලක් කියලා. බඩත කාපේ කා කිව්වලු ඒක මහ කළු ගලක් කියලා. ඉතින් වගේ මේ එක එකනා එක එකනා Tamanට ජාත්‍යන්ත පුද්ගලයෝ වෙන දේවල් දැකලත් නැහැ. ඒකට බොහොම සංවේදී මේ අතේ අතගාන එක. ඒ අනුව බල්ලි වල කිව්වට රජු වණ්ඩ බඩ බැඳගෙන හිනාලු දැන් මේ හැමයේ ප්‍රත්‍යක්ෂයෙන් අතගාල මේ කියන්නේ. එක්කෙනෙක්වත් බොරු කියන්න ඕනකමකුත් නැහැ. ලාභයට සත්කාර නෙමෙයි කරන්නේ. ඒක නිසා ජක්ඡන්දේ. ಜಾති අන්දයෝ ඇතෙක් අතගාල කියන කතාව වගේ තමයි පු탁ඥයා සිද්ධියක් බලලා සංස්කරණේ කරපු දේ විතරයි බලන්නේ සිද්ධිය කවදාකවත් දකින්න. දකින්න බෑ. මොකද මේ සංස්කරණේ මොකක් හරි රුචි කැලලක් තියෙනවා. රසමස උලක් තියෙන රසමස උලට බැඳෙන බැඳිල්ලේ තියෙන දැඩිකම නිසා ප්‍රතික්ෂේප කරන පහක් අමතක වෙනවා. ඒක නිසා අපි යමක් ගැන අතිශෝක්තියෙන් කතා කරනවා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අන්ධයි. ඒකාන්තයෙන්ම අවිද්‍යාව තදින් වැඩ කරනවා. ඒ මනුස්සයා දන්නේ නැහැ එකක් මේ විදිහට ලෝලිකාකියට රසගතියට යන්නේ අතිශෝක්තියට යන්නේ පහක් ප්‍රතික්ෂේප ඒ ප්‍රතික්ෂේප වීම සදාකාලිකයි. ආයෙක ගොඩ ගන්න බෑ. මොන විදියෙන්වත් පිළියම් කරන්න ඉතින් මෙන්න මෙතන පේනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට යම තමන් දකපු දේ ගහපා දෙන්න හදනවා. තමන් දකපු දේ හුවා දක්වන්න හදනවා. අතිශෝක්ති කරන්න හදනවා අනිවාර්යයෙන්ම කාල. අනිවාර්යයෙන්ම ඝන බහල අවිද්‍යාවකක් වැඩ කරනවා. ඊට පස්සේ ආගේ විඥානේ වැඩ කරන්නේ ඒ විදිහට බලපු නැති එක්කනාගේ අසාර්ථකම් පෙන්න. ඒ විදිහට දකම නැති කෙනාගේ දුර්ලභම් පෙන්නන ඉතින් කිල්ලෝරක් නැහැ රණ්ඩු. ඒ නිසා මේ සංස්කරණය කියලා කියන්නේ කවදාකවත් අපිට ගොඩ එන්න බැරි දැනගන්න විතරක් පුළුවන් මේකේ තියෙන භයානකම මේකේ තියෙන අනතුරුදායකම මේකේ තියෙන අතිරණ ගතිය මේකේ න්‍යායපත්‍යයක් නැති ගතිය දැනගෙන Taman අනාත්ම ස්වરૂපේ පාලන ශක්තියක් නැති කෙනෙක් බව ආණ්ඩුමට්ටු කරන්න බැරි බව විධායක ශක්තියක් නැති බව මේකේ නේවාසික වූ මට මේ එක ඉඳුරෙක්වත් කියන දේ අහන්න නැති බව තේරුම් ගන්න එක තමයි මේ සුචිමත් එක කතා කරලා බුදුහාමුදුරුවෝ කියන්නේ සංඛාරය සංඛාරාසුචීම නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ ඊගා චිත්තක්ෂණ අපි බලයිද අහයිද කියලා මොකාටවත් කියන්න බෑ එලිපත් තියෙන බලලව. කලබල වෙච්ච ගමන් ගෙටපණීද එළියට පණීද කියන්නේ. ඒක නිසා මේ සංස්කාරයන් පිළිබඳ තියෙන ඊට පදනම් වෙච්ච අවිද්‍යාවේ ඝන බහකම නිසා උදුමාකාර න්‍යාය පත්‍රයක් නැති කියා ගන්න බැරි තත්ත්වයක්. ඉතින් එහෙම තියෙද්දි දිබ්බ චක්කු ඥාණයෙන් අපි මොනවද බලන්නේ? තවත් කාගැරි ওই තියෙන තකතිරුකමක් තමයි පේන්නේ. නැත්නම් තමන්ගේ තකතිරුකම තමයි පේන්නේ. ඔගේ ගණ්ඩනක් දෙයක් නෑ. දිබ්බ චක්කුවෙන් බැලුවත් මේ ඇහෙන් බැලුවත් ගන්න දෙයක් නෑ. ඉතින් සුසීමට වෙලා තියෙන්නේ මේ ඇහෙන් බලලා ඒක සංස්කාරයක් බව දන්නේ නැතුව ඒක අනිත්‍ය බව දන්නේ නැතුව ඒක දුකක් බව දන්නේ නැතුව ඒක අනාත්ම දෙයක් දන්නේ නැතුව එයා හිතනවා ඒ වෙලාවේ දකින්න ඒ දිබ්බ චක්කු ඥානෙ විශේෂයි. ඒකට අනිවාර්යයෙන්ම ආත්ම දෘෂ්ටියට වැටිලා තියෙනවා. අනිවාර්යයෙන්ම සුඛ සංඥාට වැටලා තියෙනවා. අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාට වැටලා. ඉතින් මේ සුසීම විතරක් නෙවෙයි අපි කවුරුත් කැමති නේ මැජික් බලන්න. භාවනා මධ්‍යස්ථාන විතර ඒ පිස්සෝ නෑ වෙන කොහෙවත්. භාවනා මධ්‍යස්ථාන වලට යන්නෙම මේ උඩින් යන්න ඕනේ කට්ටිය. එක්කෙනෙකුටවත් බිම සක්මන් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ මේ උඩින් යන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම භාවනා කරන්න ආවට පස්සේ සාමාන්‍ය හුස්ම ගන්නත් බෑ නයි වාගේ පිපිට පටන් ගන්න. ඒකල කියන ඉෂ එකක් මම හිතනවා කියලා ආනාපාන කරනවා. මේ gedara අවුරුදු ගාන කානාපාන කරා කිසි ප්‍රශ්නයක් නෑ. භාවනා කරන්න ගියාම ඔන්න ආනාපාන කරනකොට ඉෂ එකක් වෙනවා බෙල්ල කඩා වැටෙනවා නානා ප්‍රදීප. මොනවා හරි කරන්න ගියාම වින්ද හොඳට මේ නිකන් සාමාන්‍ය ක්‍රමයට කරන දේ. භාවනා කරන්න ගියාම කරන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. දාහන් අතක් අදින්න බලන්න පොන්ජ ගන්න බලන්න පැය 8ක් වාඩි වෙලා හිටිය කිසි කරදරයක්. ටෙලිවිෂන් එකේ ඉස්සරහා ගාණක් නැහැ. භාවනා කරන්න ගියම විනාඩි කීයක් තුනක් ඉන්නකොට අමාරු. හතරක් ඉන්නකොට අමාරු. ඉතින් ඒකට බේතා. ඊට පස්සේ නිකමට හරි දුන්නොත් නාව කතාවක් හරි මොනවාරි කයිවාරු කියලා කියලා ඉඳී පැය හත අටක් ගාණක්. ඒ මොකද මේ භාවනාව කරන්නෙම දැඩි පිසකවන දැන් දිබ්බ චක්ක පහළවේ දැන් සෝ දිබ්බ සෝත පහළවේ කියලා අල්ලගෙන ගන්නකොට ගතට පස්සේ කිසිම දෙයක් ස්වභාවයෙන් අහුවෙන්නේ නැහැ. අල්ලන්නේ මිරිකලාමයි යන්නේ. මොකද අර මේ සාමාන්‍ය ඇති හැටියේ යථා භූතේ තියෙන හැටි බලන්න නෙවෙයි භාවනා කරන්නේ. මොකද්ද કૃතිම දෙයක් හිතාගෙන ඉන්නවා මේ භාවනාවෙන් වෙයි කිය. ඉතින් ඒක තමයි සුසීමට වෙලා ඒ හැම දෙයක්ම මතක තියානින්න ඔය අපි භාවනාවෙන් අමතරව බලාපොරොත්තු වෙන හැම දෙයකටම පදනම් වෙලා තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝ. නිවන නම් නෙවෙයි. නිවන බලාපොරොත්තු වෙනවා නම් ඔච්චර තතමඬ තදමඬ දෙයක් නෑ බුදුහාමර අපිට දීලා තියෙන ස්වභාවික හුස්ම නිකන් පොළවේ ඇවිදින එක. ඔගේ මොකක්වත් කරන දෙයක් ඔගේ මොනක්ක සාමේ ව්‍යායාම කරන දෙයක් නෑ. හිතන්න දෙයක්වත් නෑ. ඒ නිසා මේ මට්ටමට හිතක් වැඩෙන කියන භාවනා කළ ස්වභාවික මිනිසෙක් වෙන්නම කොච්චර දුරදිග යන්න ඕනද කියලා මේ සුසීම සූත්‍රේ පේනවා. ඉතින් ඒ නිසා සංස්කාර පිළිබඳ පැත්තෙන් අපි මේ කතා කරන්න හදන්නේ. අපි මේ දැඩි කරලා අල්ලන්නේ. එනත එක පැයෙන් මේක ඉවර කරන්න හදන්නේ. එහෙම නැත්නම් මේ පරියන්කේදීම මේක ඉක්මන් කරන්න හදන්නේ. මේ සේරම අවිද්‍යාව පදනම් කරගත්ත සංස්කාර නිසා අපිට ඍජු මාර්ගය ඕනේ, කෙටි මාර්ගය ඕනේ, ඉක්මනට යන්න ඕනේ. ඒ මොකටද? මේ නිවන කියලා කියන්නේ ඒක කොලාභයක්, එක්කෝ සත්කාරයක්, එක්කෝ බුහුමනක්, එක්කෝ නම්බුවක් කියලා හිතාගන්න. ඒ නිසා සංස්කාර පැත්තෙන් මේ විදියට අවිද්‍යාවයි පදනම් වෙලා තියෙන්නේ. ඒ පදනම් වෙච්ච සංස්කාරයක් මතුවනා මතක තියාගන්න හිතක් පහළ වෙනවා. ඒ හිත ඊට පස්සේ තුට්ටික වැටි කරනවා. ඒ වගේම ඒ සංස්කරණය කරලා ගත්ත දේ අපි හිතම රූප ශබ්ද ගන්ධ රස ගොඩාක් තියෙනකොට අපි රූපය දැක්ක රූපේ බලන් ඕනයි කියලා අපි කෑදර හිතක් පහළ වුණා නැත්නම් අපේ රසලෝලී හිත පහළ වුණා. පහළ වුණාට පස්සේ අපි පටන් ගන්නකොටම අපේ රූපේ දකින්න. එහෙම නැත්නම් ඒ වර්ණ රූපය අවිලා ඇහි වදින. ඒ වෙලාවෙම කනට ශබ්දත් වදින. නාසයට ගඳත් වදින. ඒ වගේම දිවට රසත් අපි කාණිවලක ඉන්නකොට නෙල කඩලා හරි මොනවාද කකා ඉන්නවයි කියලා හිතමුකෝ. ඒකක් තියෙනවා. කයට පහසක් තියෙනවා. හිතට හිතවිලි තියේදී මේ හයෙන්ම දොරටු හයටම අරමුණු වට කියන්නේ ආපాతගත වෙනවයි කියලා මුලිච්ච වෙනවයි කියලා දෙමලෙන් කියන්නේ මුලිච්ච උනාට පස්සේ දැන් මේ හය වෙන හයෙන් එකක් තෝරන්න වෙනවනේ සංස්කරණය කරනවා කියලා කියන්නේ මේ තේරිල්ලට තමයි. ඒ තෝරනකොට අනිත්‍ය ප්‍රතික්ෂේප කරනත් මේක තෝරන්නත් මේ තෝරන දේ පිළිබඳව අතිශෝක්තියක් අවශ්‍යයි. සමහිතින් බලනකොට ඔක්කොම එකයි. නමුත් අපි එකක් තෝරන්නේ ඒක ගැන තියෙන අති කැමැත්තක් නිසා, මගේ මන ආපේ නිසා, මගේ රුචිය නිසා, මගේ අම්මා අප්පා කැමති නිසා මොකක් හරි තෝරන. ඒ තෝරනවත් එක්කම අපි ඒකට අභිරෝපණය කරනවා අලුතෙන් අගයක් ආඩම්බරය. නැත්තම් ඒ වෙලාවේ සද්ධාහන වෙනකොට මොකද රූපම බලන්නේ. අන්නේ දාන දේ ඒ දාකපු රූපය සාධාරණී කිරීම සඳහා පහක් ප්‍රතික්ෂේප කරලා මේක ගැප් එක සාධාරණීකරණය කරන්න අපි ඒකට ආලවට්ටම් කරනවා කියලා මේකට කියන්නේ. ඔපදාන. ඔප දැමීමට තමයි අනුශය කියලා කියන්නේ. එතකොට ඒ රූපය පිටින් ඇවිල්ලා ඇහැට වදිනදී ඒ වෙනකොට සද්ද රූප ගන්ධ රස ස්පර්ශ කිරීම සඳහා මේ රූපේ තේරීම සඳහා ඒකට අමතර වටිනාකමක් දෙනදී ඇතුලෙන් පිටතට යන දෙයක්. මේ දෙක වෙන් කර ගන්න බැරි නම් අපි හිතනවා රූපයම සුවිශේෂී රූපයම මගේ හිත පැහැරගත්තයි. ඇත්තටම රූපේම කිසිම අවශ්‍යතාවයක් නැහැ, පැහැර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. රූපෙත් එන්නේ එක වාගේ, සද්දෙත් එන්නේ එක වාගේ, ගඳත් එන්නේ එක වාගේ, රසත් එන්නේ එක වාගේ, පහසත් එන්නේ එක වාගේ, මන හිතට ධර්මත් එන්නේ එක වාගේ. මෙන්න මේ දේ තෝරන්න ඕන කියලා අපි ඒක සංස්කරණය කරපු ගමන් අපි ඒකට අතිරේක අගයක් ආඩම්බරයක් තියෙනවා. අන්නේ අතිරේක ආගය ආඩම්බරයට තමයි ආශව කියලා තමයි ගොඩක් කරන අනුශය කියලා කියන වෙලාව තියෙනවා. ආශ්‍රව ධර්ම අපි ළඟ තියෙනවා. ඒ අනුව තමයි අර ආකර්ෂණය සිද්ධ. එනිසා යකාගේ හැටියට තමයි විමානේ හම්බ වෙන්නේ. තමන්ගේ අකුසල කර්ම ක්‍රම හැටියට, ඒක රුචි අරුචිකම් වල හැටියට, පෞරුෂත්ව ලක්ෂණ අනුව ගොඩාක් දේවල් දීපු ගමන් යමක් තෝරනවා තමයි. ඒක ඇඟෙන් එන්නේ. ඒකට ඒ පුද්ගලයා දන්නේ නැහැ මොකද උනේ කියලා. නමුත් ඒ වෙච්ච එක සාධාරණී කිරීම සඳහා ලෝකේ නැති පච සේරම කියන. ලීසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු කියනවා නැත්නම් හදලා කියන. ගේ ඉඳලා හැඳ වෙනකන් අපි අරමුණක හිත පවත්තන් නැත්නම් ওই සෙල්ලම තමයි දිගටම. අපි කියනයි රූපේ වැලියුවේ මෙන්න මේ නිසායි රූපේ මෙන්න මේව තියෙන උඹලට තේරෙන්නේ නැහැ මට විතරයි තේරෙන්නේ කියලා ඒ කරන සෑම කටයුත්තකටම අවශ්‍ය කරන Java එන්නේ රූපෙන් නෙවෙයි රූපේ සාධාරණය කිරීම සඳහා අපේ ඇතුලේ තියෙන ආශ්‍රව ධර්ම. ඉතින් අපිට කවදා හරි සංස්කාර වැටෙන සාමාන්‍ය සීල ශික්ෂා පැත්තට හික්මීම පැත්තට අපි විශේෂ දෙයකට විශේෂ මනාපයක් ඇති වෙලා ඉන්නකොට ඒ මනාපය ඇති කරන වස්තුවක් තියෙනවා. අපි ඒකට ආරම්මණය කියලා කියනවා. ඇහැට ඒව ඇති කරන දේට කියනවා වර්ණ රූපේ කියලා. කනට ඒව ඇති කරන කියනවා ශබ්ද රූපේ කියලා. නාසයට ඇති කරන කියනවා ගන්ධ රූපේ කියලා. රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම. ඒකට රූප වෙන්නේ ඒව නාම නාම කොටස. මෙන්න මේ දේවල් වලට අපි අතිශෝක්තියක් දාන්න ඕන එකක් තෝරගන්න. මේ අතිශෝක්තිය මේ ආලවට්ටමේ ඉන්නේ රූපෙන් නෙවෙයි පුද්ගලයාගෙන් ඒකට ආශ්‍රව ධර්ම කියනවා වැගිරිල්ලක් වගුරුන. ඉතින් අපිට කවදා හරි පුළුවන් නම් දකින්නකොටම මේ තමයි රූපේ මේ රූපේ වෙනුවෙන් අපි දාපු අපි ආගේ ආඩම්බරය කරපික මේකයි කියලා දෙක වෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි කියන්නේ දිත්තේ දිත්ත මාත්තන්. දැක්ක දැක්ක පමණින් නතර කරනවා ඒකට ආලවට්ටම් දාන්න යන්නේ නැහැ. සුවිශේෂී කරලා ඒක වර්ණ ඇයි මම මෙහෙම කළේ කියලා නිදහසට කාරණා කියන්නේ යන්නේ නැහැ. මේක දරුවචනන්සෙදි කීප පැත්තකින් කියලා තියෙනවා. රූපේ දැක්කට ඇස්සැතුව රූපයක් දැක්කට අන්ධෙක් වගේ ඉන්නේ කියලා තියෙනවා. ඒක ඇයි එකම තීරුවේ කියලා කාටවත් උත්තර බඳින්න යන්න එපා. උත්තර බඳින්නේ හොරාගේ අම්මෙන් පේන අහන්න වගේ මේ ඇතුලේ තියෙන ෂට කපටකමින් තමයි. නැත්තම් ආශ්‍රව ධර්ම වලින් තමයි. ඒක නිසා දැක්කට ගමන්නේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ දැක්කට. මේ දැකපු එක සාධාරණීකරණ කියන එක බොරු ටිකෙන් තමයි අකුසලෙ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඉන්න බෑද ලෝකේ කියලා කියන්නේ අන්න එහෙම තමයි. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව බොහෝ වැඩ කරන ගමන් අල්ලන්න අප. සර්වචනාංශයේ නිරීක්ෂණය අනුව ඇහි අල්ලන්නම බෑ. එහෙම නැත්නම් කියනවනම් වැඩියෙන්ම කෙලෙස් පහළ වෙන්නේ වැඩියෙන්ම යූසුඩු සූක්ෂම ඉන්ද්‍රිය තමයි ඇහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා අපි ප්‍රේම කරන කෙනාට මගේ ඇහැ වගේ කියලා. මොකද ඒක තමයි අපි වැඩියෙන්ම කැමති කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කෙලෙස් කලන්නේ අපට ඇහි. ඒකට කියනවා බුදුහාමර රූප ප්‍රමාණ කියලා. රූපෙන් තමයි ගලන්නේ. ඊට පස්සේ ගෝස ප්‍රමාණය කියලා කියනවා මේ කටහඬ ශබ්දෙන් නැත්තම් මේ වචනේ. ඒ නිසා රූපෙන් අපි සංස්කරණය කිරීම ඉතාම යොසුලෝ සිද්ධ වෙනවා. ඒක කිසියෙත්ම අපිට යාන්ත්‍රණය පෙන්නලා නෙවෙයි අපි කොක්කේ දාගන්නේ. ඒක නිසා පුදුජානනාච පව පිළිගන්නවා. හොඳට භාවනා කරපෙනකොට ඇර මේ ඇහි කෙලෙස් පාලනට යල්ලන්න අමාරුයි. ඒ වෙනුවට සාපේක්ෂව කන ඉදිරිපත් කරනවා කන ඊට වැඩි ලේසියක්. ඊට පස්සේ නාසය ඊට පස්සේ දිව අන්තිමටම ලේසි තැන තමයි කය. කයට පහස ලැබෙන්නේ. එසා කයට පහසක් ලැබෙනකොට ඒ ඒ වදින දේ පොට්ටබ ධාතුව කියලා කියනවා. ඒ දකින්න දේ ඇති සුඛභෝගී බව, සුකුමාර බව, ඒකට ඇති ප්‍රිය බව, අප්‍රිය බව ඒක කවදාකවත් වස්තුවට ආවේනික දෙයක් නෙවෙයි අපි ඒකට වගුරුවන දෙයක්. අපේ ඇතුළේ තියෙන ආසව අනුසය අනුව මේ හැප්පිච්ච දේ සබක් හොඳ නරකක් මංගල කාරණාවක් අමංගල කාරණාවක් පරණ පිනක් නැත්නම් පරණ පවක් කියලා හැප්පෙන දේ නෙවෙයි ඒ වටිනාකම තියෙන ඇතුළෙන් දාන. ඒ නිසා සංස්කාර අල්ලා ගැනීමේදී ඉඳගෙන කායන පස්සනා කරන්න කියලා කියන්නේ නුකුහුණු මනසට ලේසි තනින් අල්ලා දෙන්නේ. ඉතින් අපි භාවනා කරනකොට අපි දන්නවා මේ ඉස්ලාම මේ ඉඳගෙන ඉන්න පරියංක ආසනය අපිට කරදර. ඒ නිසා අපි ඒක ඉතාමත්ම කරදර නැති පහස බාධක නොකරන ඉබේ ඉන්න පුළුවන් තැනකටපත් කරගන්න. ඒකත් ලේසි නෑ. ඊට පස්සේ හැපීමක් අල්ලලා දෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ. ඒක උදාසීන දෙයක්, අනිච්ඡානුක පේශින්ගෙන් සිදුවන දෙයක්, චේතනා නැතුව සිද්ධ වෙන්න පුළුවන්. චේතනාවලින් ගන්න පුළුවන්. අන්න ඊට පස්සේ මේකේ ස්පර්ශය අල්ලලා දීලා මේ ස්පර්ශයේ බුදුහාමුදුරු කියනවා ප්‍රිය පැත්ත බලන්න අප්‍රිය පැත්ත බලන්න. හීනංවා පණීතංවා කියලා ආස්වාසේ ප්‍රිය පැත්තක් තියෙනවා. ආස්වාසේ ආස්වාදයක් වෙන තරක් තියෙනවා. සමහරවල්ලාට තියෙනවා අප්‍රිය වෙනවා කොච්චර පෙනුනත් හුස්ම අරගෙන ඕක කාටද හරියන්නේ ඕක කරලා හරියන්නේ නැහැ කියලා පෙනුනත් එපා වෙන වෙලාවක් තියෙනවා. ඒ වගේ මේක සුකුම අවස්ථාවක් තියෙනවා ගොරෝසු අවස්ථාවක්. ළඟ අවස්ථාවක් තියෙනවා දුර අවස්ථාවක්. ඇතුලෙන් පේන අවස්ථාවක් තියෙනවා පිටින් පේන අවස්ථාවක් තියෙනවා අතීත වශයෙන් වර්තමාන වශයෙන් අනාගත වශයෙන් මේ හුස්මේ තියෙන මේ හැම පැතිකඩම බැලුවට පස්සේ ඒව ඔක්කොම ඇති වෙන්න දැක්කට පස්සේ තේරෙනවා මේ හුස්මේ කිසිම හැඟීමක් නැහැ අපිට ප්‍රිය වෙන්න හරි අප්‍රිය බවක් ඇති කළා හුස්ම කියන්නේ හුස්මමයි අපේ හිතේ තියෙන අවස්ථාවේ තියෙන මානසිකත්වයේ අනුව සංඥාව අනුව අපි ඒක හොඳයි කියනවා නරකයි කියනවා හරි කියනවා වැරදි කියනවා ඒක තේරෙන්නම් හුස්ම හොඳටම යාලු කරගන්න. ගොඩාක්කල් භාවනා කරනකොට තේරෙනවා අපේ හිත ප්‍රබෝධමත් වෙච්ච සද්ධාවෙන්, වීර්යයෙන්, සතියෙන්, සමාධියෙන් ප්‍රබෝධමත් වෙච්චාම ආස්වාද ප්‍රසාරේ බොහෝම ප්‍රියමනාප වෙයි. හිතේ වීර්ය අඩු වෙච්චාම සද්ධාව අඩු වෙනකොට අප්‍රියමනාප වෙයි. ඒ අප්‍රියමනාප භාවයේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන එකක් නෙවෙයි අපි ඒකට වගුරුවන දෙයක්. කාලවට්ටමක් කියන්නේ. ඉතින් ඒක දැනගත්ත කෙනාට තමයි ඊගාවට මේ දිවට එන රසය ආහාර ගන්නකොට ආහාර දකින්නකොට එන හැඟීම ආහාර රසයේ දිවේ වදිනකොට අපි සිංහල මිනිස්සු මිරිස් දුරු මිරිස් දුරු මිරිස් කාලා ඒ මනුස්සෙන් දෙන රසය සුද්ධෙකුට තිබ්බොත් එහෙම ඩයිනමයිට් එකක් තිබ්බා වගේ පුපුරන්න ගන්නවා දිවේ කිසිම රසයක් ගන්න බෑ දිව පිච්චෙනවා අපි කන කැම ඔය මේ දුරු මිරිස් දන්නේ නැති රස අල්ලන්න බැරි කෙනෙක් ආවොත් එහෙම අපිට මේ රසමසවුල මේ මිනිස්සුන්ට දරන්න බැරි කරදර. ඒ වගේම අපිට මේ මිනිස්සු රාජභෝජන කියලා දුන්නට මොකද ඒකේ ලුණුත් නැහැ, මිරිසුත් නැහැ, අනේ කියලායි. ඊට වැඩි කොච්චරද හොඳයි පොල් සම්බෝලේ කියලා හිතනවා. කොච්චර වෙයිදලා ගියත් ඊතර ඇවිල්ලා පොල් සම්බෝලයක් හතලාන කනවා වගේ කොයි එකවත් රස නැහැ. මේ මිනිස්සුගේ විවිධ නංගම් කියනවා මේ මේ කෑම, අර ඉතාලි කෑම, මේක ප්‍රංශ කෑම, මේක ඉංගලන්ත කෑම. කොයි කෑම කෑවත් අපේ ජීවිත හරියන්නේ අපේ ජීවිත හරියන්නේ පොල් සම්බෝලේ තමයි. ඉතින් ඒ නිසා මේ සම්බෝලේ අපට රස වුණාට සුද්දට රස. ඔය සුද්දා කියන ඉංග්‍රීසි නම් වල ඌට රස වුණාට අපිට අනේ කොච්චර කෑවත් ගෙදර එනකන්. ඉතින් ඒ නිසා ආහාරයේ කිසිම ගුණයක් නැහැ. ගුණේ තිනවි පුරුදු කරන අනේක හැටියට. ඒ වගේම ගඳෙත් කබරයට බලුකුණක් දැක්කොත් එහෙම අම්බෝ දිව්‍ය ලෝකේ ගියා. අපිට දැක්කොත් එහෙම කබරය පේනවා. ඒ වගේම ස්ත්‍රී ගන්ධය පුරුෂයාට බොහෝම හොඳයි. පුරුෂ ගන්ධය ස්ත්‍රියට බොහෝම හොඳයි. ඒ ස්ත්‍රී ගන්ධය ස්ත්‍රියකට අහු වුණා නම් ඉතින් වලිකම. ඉතින් රණ්ඩු තමයි. ඉතින් ඊර්ෂ්‍යාව තමයි. පුරුෂ ගන්ධය පුරුෂයෙකුට අහු වුණා නම් ඒත් රණ්ඩු තමයි. මේ ගන්ධය කිසිම නැහැ. ස්ත්‍රී පුරුෂ ගතියක් නමුත් අපි අපි අපේ ලිංගයේ හැටියට අපි වදියාම අයින් හැටි. ඒ වගේම සද්දවලත් බලපුවාම අපිට මේ පිරිත් දාගෙන ඉති උදේ හැන්දෑවේ සද්දකට අපි මොනවක්වත් චෝදනා කරන්න යන්නේ නැහැ. මොකද මොනවා කිව්වත් පිරිත්te කියලා බැරි වෙලා පල්ලියක් අටවලා මෙතන අල්ලාහු අක්බර් කියන්න ගත්තොත් එහෙම අම්මු කොහොමද බාන කරන්නේ? කොහොමඩක්වත් බෑ මේ මනුස්සයා මෙතනින් එල්ලවනකන් ආයේ භාවනා කරා. ඉතින් අපි භාවනා නතර කරලා ගිහිල්ලා ඉතින් පෙසංගාල අරමසේලුණා මේ මොකද මේ ශාද්දි මුස්ලිම් කිව්වා. සද්දෝල නෑ ඔය කිසිම જાතියක් සද්දෝල නෑ. ස්පීකරේට ලිබ් එක ගහුවත් හාමුදුරුවෝ ගහුවත් සාද්දේ ලොක් කරලා දෙන එක විතරයි ස්පීකර් එකේ කරන්නේ. නමුත් අපේ කන පැහැදිලිවම සද්දේ ඉන්නකොටම වර්ග කරලා ඉවරයි দাঁඩි දාලා ඉවරයි කේන්ටි කියලා ඉවරයි. නමුත් ලවුඩ් ස්පීකරේ අහන්න බලන්න මේ ලිබ් එක ගහ ගාවේ හාමුදුරුවෝ ගහ ගාවේ කියලා තේරෙන්නේ නැහැ. ස්පීකරේට තේරෙන්නේ නැහැ. කොහොම කරකට ඒක. ඒක මේ පටිගත කරන යන්ත්‍රයෙන් ඇහුවොත් එහෙම ඒ පල්ලියෙන් එන සද්දෙද මේ ආවේ පන්සලෙන් එන සද්දෙද කියලා පටිගත කරන යන්ත්‍රෙට තේරෙනවා. එන දියල්ලන එක කරනවා. නමුත් අපේ අන්තරයට එන්නකොටම එන්නකොටම මේ වර්ගීකරණය කරන්නේ අපි හිතන සද්දේ තියෙන්නේ කියලා. බුදුන්ස් කියන සද්දේ කිසිම හැඟීමක් ඇත්තේ නැහැ. ඒක ඇතුළේ වදිනකොටම අපි තුර ඇති වෙන මේ සංස්කරණය මේ සකස් කිරීම පළවෙනි චිත්තක්ෂණය කියනවා අභිධර්ම විස්තර කරනකොට පළවෙනි චිත්තක්ෂණයේ ඇත්තදම ප්‍රකෘති සත්‍ය ඇවිල්ලා කණේ වදිනවා. එතකොට මේ රූප ගන්ධ රස ස්පර්ශ වෙන් කරලා මේ සද්දෙම අහන්න ඕන කියලා දෙවෙනි චිත්තක්ෂණයේදී ඒ සද්දෙම අහනකොට අහන්නේ ඒක පිළිබඳව මනාපේ වමනාපේ නිසා. එතකොට අපි දකින්නේ මේ සද්දේ නෙවෙයි සද්දේට ඇති වෙච්ච මනාපේ සහ මනාපේ පමණයි. ඊට පස්සේ ඉතින් සද්දේ නෙමෙයි අපි අහන්නේ ඒ සද්දේ පිළිබඳව අපේ මතේ. සෝතේන සද්දං සුත්වා uppajjati manapam uppajjati amana ඇහෙන පමණ විතර එක චිත්තක්ෂණය යන්නේ ඊගා චිත්තක්ෂණය අපිට අපිට ඇති වෙනවා හොඳ නරක හරි වැරදි ඊට පස්සේ ඒක සම්පූර්ණ අපි දකින්නේ වර්ණ කණ්ණාඩියක් තුලින් තමයි භාවනා කරනකොට මේක අල්ලන්න පුළුවන් අපි හිතමු රූපේ පිළිබඳව කියලා දුවර සක්මන් කර කර යනකොට සක්මන් කරන යනකොට හොඳ සතිය සමාධියෙන් යනවනම් අපි දන්නවා හැරෙන වෙලාවේදී මේ ටිකක් අපේ සතිය කැඩෙනවනේ ඒ පයේ වම දක්න කරගෙන යනකොට රූප බලන්න හැරෙනවා. ශබ්ද අහන්න හැරෙනවා. එතකොට අපිට සතියෙන් ගියයි කියලා හිතමු. කෙලවරට ගියා. කෙලවරදී මිනිස්සු හැසිරෙනවා පේන. පේනකොටම මගේ අවධානය තබාගත යුත්තේ වමේ දක්න ස්පර්ශය. නමුත් දැන් ඇහැට රූපයක් දැක්ලා එකපාරට හිත කැඩුනා. කැඩෙනකොටම එකවරම සතිය පිහිටියොත් ඒත් එක්කම බයලජ්ජා පහල ආයේ পায়ට ගත්තොත් හිත ඒ දැකපු එක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කහද නිල්ද රතුද කියලා මොනවත් අපිට කියන්න බෑ සුදක් දැක්කා දැකපු ගමන් ආපහුවා එතකොට අපිට මේ දැකපු රූපේ හිතේට යන්නෙත් නෑ මතකයට යන්නෙත් නෑ එතනම නැකිලා යම් ආකාරයකින් අපිට ඒ දකින්න රූපයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතමු. එතකොට අපි සක්මන් කරන බව මතක නැහැ. ඒක අමතක කරලා දෙවෙනි සැරේටත් රූපේ බලන්න ගිය ගමන් තමයි ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද ළඟට එනවද දුරට යනවද කියලා දැක ගන්න පුළුවන් නේ ඒක වෙනකොට අනිවාර්යයෙන්ම සතිය පාවා අනිවාර්යයෙන්ම ස්පර්ශය අයින්දලා ඒ නිසා මේ වැඩපිළිවෙලේදී අපේක්ෂා කරලා ගියොත් වසක්ම කරලා ඉනොට හිත රූපයකට කැඩෙනවා සද්දයකට කැඩෙන හැටි බලන්න ගියාම ඒක හරියට අර මකුලුවා දැලාටවලා බලාගෙන ඉන්න සතෙක් ඇවිල්ලා වහනකොටම දැලේ කොහෙ වැදුනා ඒ මකුලුවට එන පුදුමාකාර sannivedanayak. එයා ටක් ගාලා බලා ගන්නවා මේ මට අල්ල ගන්න පුළුවන් තරම එකෙක්ද කියලා. ඒ අණුව යාගේ හැසිරීම සාජාශයෙන් වගේ එනවා. ඒ වගේ තමයි අපේ හිතට සංඥාවක් ආපු ගමන් අරමුණක් ආපాతගත වෙච්ච ගමන් පළවෙනි සැරේට අවිල්ල වදින්නේ ඇත්තටම ප්‍රකෘති සංඥා. නැත්නම් ප්‍රකෘති අරමුණ. දෙවෙනි සැරේ ඉඳලා යන්නේ සංස්කරණේ වෙච්ච එක. ප්‍රතිචාරයේ සංස්කරණේ වෙච්ච එක. අන්න ඒක අල්ලනවායි කියන එක මොන තරම් සියුම්ද කියලා හිතා. ඒ නිසා සරුවචනාච මතක් කරනවා රූප බැලුවට රූප ඇවිල්ලා හැට වැදුනට පොට්ටෙක් වගේ හිටපන්. නැත්තම් දකපු පමණින් නැත කරපන්. ඒක ඊටපස්සේ අඹාගෙන ගිහිල්ලා බැලුවොත් තමයි කෙලෙස් අකුසල් පහළ වෙන්නේ. පළවෙනි සැරේ ඇවිල්ලා වැදුනට කවදාකවත් කෙලෙස් සිද්ධ වෙන්නේ. ඒ මතින් පහළ කරන, ඒ මතක පහළ කරන ආශව ධර්ම, අනුශේ ධර්ම අනුව තමයි චිත්ත වීජයේ කෙලෙස් බවට පත් වෙන්නේ. කෙලසෙන්නේ සංස්කරණය වුණාට පස්සේ. සංස්කරණය වෙන තාක් බුදුහාමුදුරන්ට දේවදත්තට සමානව තමයි චිත්ත වීදේ පටන් ගන්නේ. චක්කුණා රූපං දිස්සා උප චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදන ඔතෙන්ද එනකම්ම චිත්ත වීදේ 100 100ක්ම නිවන් දැකලා තියෙනවා. බුදු කෙනෙක්ටත් එච්චරයි දේවදත්තටත් එච්චරයි මුස්ලිම් මිනිසුන්ටත් එච්චරයි. වේදනාවත් එක්කම තමයි ඔය සංස්කරණය වෙන්න පටන් අරගෙන ඊට පස්සේ දකින්නේ අපි ප්‍රകൃතියනේ. මේක මූලධර්මානුව කියන්න පුළුවන් අවබෝධ කරගන්න හැටි තමයි මේක දැනගත්තට පස්සේ සමහර කට්ටියට ලේසි ඒක නිසා මේ කතා කරන්නේ ඒක නිසා මේ සංස්කාරවලදී අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා අන්න ඒක දැනගෙන හිටියොත් හිතමනාපේ පාලනයකින් තොරව ඇහැට කනට නාසයට දිවට හිත යන සෑම චිත්තක්ෂණයකම එක්කෝ පුඤ්ඤාපි සංඛාර එක්කෝ අපුඤ්ඤාපි සංඛාර එක්කෝ ආනිඤ්ඤාපි සංඛාර කියන මුන්නව සංස්කාරයක් ඇති වෙනවා ඒක අනිවාර්යම සංසාරේ දික් මොන සංස්කරණයක් ඇති වුණත් ඒක කෙලස් බාටපත් වෙනවා ආනිඤ්ඤාපි සංස්කාර කියලා කියනවා මැදහත් ඉවයි කියලා ඒව එනවා අපි දන්නෙත් නෑ ඒක හරියට අදුක්කම සුඛ වේදනාව වගේ ඒක අහුවෙන්නේ නෑ අපිට අපිට අහුවෙන්නේ පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර තමයි දෙකම එකයි ඒ දෙකෙන්ම කර්ම රැස් වෙනවා. ඒ දෙකම සංසාරේ දික් කරනවා. මේක හුඟක් වෙලාවට ආගම සහ ධර්මයේ අතර පැහැදිලි රාඳින තැන. ආගම ඒක සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා පුළුවන් තරම් පුඤ්ඤාවි සංස්කාර එකතු කරන්න. නමුත් විපස්සනාට ගියාට පස්සේ කියනවා පුඤ්ඤාපි සංකාරත් එකයි අපුඤ්ඤාපි සංකාරත් එකයි දෙකෙන්ම සංසාරේ වැටෙන නිසා ඒ සංස්කාර ඇති වෙන චක්‍රය දක ගන්න. සමීකරණය දැක ගන්න ක්‍රියාවලිය දැක ගන්න කටයුතු කරන්න පුළුවන් නම් හැකිතා සංස්කාර සමතේකට යන්න. අනේ ඒ පැත්තෙන් බලනකොට සංස්කාර වල තියෙනවා තව තේරුමක් කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙකයි කියලා ඒ චුල්ල වේදාල සූත්‍රයෙන් අපිට උද්දෘතයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පණ ඇති කායක තියෙන පුළුවන් අඩුම ලක්ෂණ තමයි හුස්ම. ඒ නිසා කාට හරි පුළුවන් නම් හුස්ම දිහා බලලා හුස්ම සංසිඳවන්න ඒකට කියනවා පස්සම්බයං කාය සංකාර කාය සංස්කාර පැත්ත දැන් සංසිඳුමේ සංසිඳුමින් යනවා. ඒ කියන්නේ කාය නොදෙනී යනවා ආස්වාස් වාසාද නොදෙනී යනවා මේ කරන්නේ අපි සංස්කරණය කිරීමක් කරන්නේ. චේතනා පහල කරන්නේ. ඒක සංසිඳනකොට එහෙම සංසිඳෙන්ට ආරිනවා. ඒකෙදි වෙන්නේ සංඛාර සමතයක්. අපි හිතමු යම් තැනකදී දැකගෙන දැන දැන ආශ්‍රව ප්‍රසවාසයේ සංසිඳනවා මේ වගේ වෙලාවල් වල එක බඩමුලුවක ඉන්නකොට වෙන්නේ ඉඳී තියෙනවානේ වෙන වෙලාවදී මේකයි මධ්‍යම ප්‍රතිපදාව මේකට තමයි යන්න ඕනේ නිසා මම මේ සංසිඳිච්ච සංසිඳෙන ආශ්‍රව ප්‍රසවාස දෙක කාය සංස්කාර අගේ කරන්න ਸਰවචනාසය දෙනවා ඒතං සන්තං ඒතං පනීතං යදිතං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සක්කෝ තණ්හක්කයෝ නිරෝධෝ නිපාන අපි පණවෙන් දාශයෙන් ප්‍රශ්නයක් නකලා තිබුණා ස්වාමීන් වහන්සේ ඒතං සන්තං ඒතං පණිතං කියන පදේ අපිට විතර කරන්නේ. ඉතින් මෙතෙන්දි කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ඒ ආස්වාද ප්‍රසාර සංසිඳිලා නැත්නම් පාසම් බයං කාය සංකාරම් කියන විදිහට කාය සංස්කාර සංසිඳිකට යනකොට ඒක හරි කම්මැලි ඒක හරි නීරසයි ඒක හරි පාළුයි ඒක හරි ඒකාකාරී තමයි. ඒ සංසාරේ පැත්ත. බුදුහාමුදුරගේ පැත්තෙන් බලන්න කියන්නේ මෙන්න මේ සංසිතිය. මේ සාන්තේ මේ ප්‍රණීතේ එනම් සංස්කාරයන්ගේ සංසිතිය. සියලු උපදීන්ගේ අතහැර දැමීම. විරාගේ නිරෝධේ නිවන. නිසා මේ කාය සංස්කාර සංසිඳනකොට මේ රූප ධර්මයාගේ නිබ්බාණය තමයි මේ අත්දකින්නේ. සංස්කාර සමතේ තමයි අත්දකින්නේ කියලා කාට හරි මේ යන්නේ මධ්‍ය ප්‍රතිපදාවට කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයා මේ නීරසකම නිසා වැටෙන්නේ. නිදිමත නිසා වැටෙන්නේ. ඒකාකාරීකම නිසා වැටෙන්නේ. ඉසල ඉසල වැටලා පස්සේ මේ පදය මේ මේ මන්ත්‍රය ජප කරලා ජප කරලා ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංකාර සමතෝ කියලා අර සංසිඳන සංසිඳන කොට හිත අන්‍ය විිත වෙන්න දෙන්නේ. හිත කලකොල වෙන්න දෙන්නේ මේ පාර තමයි මේ හරි පාර තමයි කියලා යන්නේ. නමුත් මේ කියන්නේ සංස්කාර තුනේ කාය සංස්කාර සමතේ පමණ. ඒක තමයි ලොකු දෙයක්. ඊට පස්සේ තියෙනවා වචී සංඛාර මනෝ සංඛාර ඒ වචී සංඛාර කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක. ඒ කාය සංස්කාර සංසිඳන කොට ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල වචී සංස්කාර ගැන කතා නොකරම අතාරිනවා මොකද හේතුව කාය සංස්කාර ආනාපාන සංසිඳනකොට මෙනෙහි කරගන්න බැරි තැනකට වැටෙනවා ඉබේ. විතක්කේ පහල කරගන්න බැරුව යනවා. සම්මා සංකප්පේ නැතුව යනවා. අන්න ඒ වෙලාවේදී අමෝරාවෙන් මෙනේ කරන්න ගියොත් බාධා කැඩේ. මිසාර බබා නිදිනකොට නැලවිලි කපි අඩු කරනවා වගේ. ගුණා හොඳට කරත්තය දිනකොට උට ගහන්න නැතුව නැස කරනවා වගේ. කා බාන හොඳට සංජීවන යනකොට විතක්ක පහල කිරීම මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා අන්න ඒක හරියට දැනගෙන ඒ හැලෙන වෙලාවේදී හැලෙන්න දෙනවා කියන එක ඉතාමත් සූක්ෂම එකලස් කිරීම සුසර කිරීම. ඒක කියනකොට මෙහෙමයි අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ යම්තා ඒ යෝගාවචර ආනාපානය අනුව භාවනා කරනවා නම් ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරන්න පුළුවන් තාකල් ආනාපානේ ආස්වාද ප්‍රසවාස දෙක ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාද ප්‍රසවාස ගන්නවා හෙලනවා හරි මෙනේ කරා පිම්බීම හැකිලිම කරන එක නම් මේ පිම්බීම මේ හැකිලිම කියලා පෞද්ගලික ලක්ෂණ දකිමින් දකිමින් දනිමින් දනිමින් මෙනේ කරන්නේ මෙනෙහි කරගෙන කරගෙන යනකොට යම් තැනකට ආපුවාම ආශ්‍රාචය ප්‍රසවාසයේ සම තත්ත්වයටපත් වෙනවා. එනතම් බිම්බීම ඇකිලිම සම තත්ත්වයටපත් වෙච්චාම මෙනෙහි කිරීම අහන්න නැතුව. මම කිව්ව වේදානි දර්ශනේ හැටියට කටුමැටි පිච්ච එකට කොල් කොහොල්ල ගුලියක් ගහපුවාම 탁කාලා අල්ලනවනේ. ඒ වගේ තමයි මුලින් මුලින් නිවර්ණයින් කිරීම සඳහා අරමුණ ඉස්මතු කර ගැනීම සඳහා මෙනෙහි කිරීම කරනකොට අල්ලනවා. ඒක තැනකට ගියාට පස්සේ රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ මෙනෙහි කිරීම අල්ලන්නේ නැති තැනකට. ඉතින් මෙතනදී ක්‍රියාකල යුතු ආකාරයේදී දෙපැත්ත තුන් පැත්තම සලකන්න. මොකද්ද? මෙනෙහි නොකර යන්න ඇරියොත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. මෙනෙහි කරන්න ගත්තොත් ආශ්‍රව ප්‍රසාද දෙක වෙන් වෙලා තියේදී බොරුවක් වෙනවා. දැන් වෙන් කරන්න බෑනේ. ඒ නිසා කියනවා හරියටම තමයි මෙතන ප්‍රශ්නයක් එනවනම් දැනෙනවා දැනෙනවායි කියලා මෙනෙහි කිරීම මාර්ගය. දැන් ආස්වාද ප්‍රසාද දෙක සමාකාරව දැනෙන. එනිසා මේ මෙනෙහි කිරීම මාරු කිරීම හරියට වාහනයක ගියරක මාරු කරන වෙයි කොතනදී කොයි ගියරකට යන්න ඕනද කියලා ආස්වාස ප්‍රසවාස වශයෙන් මෙනෙහි කර කර ගියේ කන ආනාපාන කී කරුත් වෙනවා සමත වෙලත් පේනවා ආනේ වෙලාදී නිින්දට නොවැටීමේ අදහස කියන අවශ්‍ය නම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා ඒකත් කියනවා එක සීරුවට දිගට කරන්න එපා වරින් වර කරලා ඉස්පාසුවක් කියලා ආයෙ ටිකක් කරලා බලනකන් නිින්ද කඩා ගන්න විතරයි. ඊට පස්සේ ගියාම දැනෙනවා කියන එකත් නැතුව එහෙම යන්නනවා කියලා කියන්නේ මේ සංස්කාර සමතය. නැත්නම් කාය සංස්කාර සමතය. ඒකට සූර වෙන්න. ඒ වෙලාවේදී අනිච්ච දුක්ඛ අනත්තම් මෙනේ කරන්න ගිහිල්ලා. එනදා පංචස්කන්ධ මෙනේ කරන්න ගිහිල්ලා. එහෙම නැත්නම් මේ අසුභ භාවනා කරන්න ගිහිල්ලා බුද්ධානුස්සතිය මම කරලා නැහැ නේ මෛත්‍රී කරලා නැහැ නේ කියලා මේ එන දෝරේ ගලනවා ඒ වෙලාවේ සැක. ඒ කාංකා විතරන විසුද්ධිය අවස්ථාවේ අනිවාර්යයෙන්ම අනේ කරුණා කළ මෙව්වා මගේ ආත්මය කරගන්න යන්න එපා. පුළුවන් තරම් සංස්කරණය කර සංකතං අபிසංකතං අபிසංචේතිතං කියන. සකස් කිරීම අරැඳීම් චේතනා පහල කිරීම හැකිතා කඩු කරලා භාවනාවට යන්න දෙන්න පුළුවන් නම් ඒක විපස්සනා. නමුත් මේ මම විස්තර කරේ කාය සංකාර වචී සංකාර දෙක වචී සංකාරත් මෙතන මේ ඉච්ඡර විස්තර වෙන්නේ නැහැ. නමුත් චිත්ත සංකාර වලට යනකොට චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක. මෙන්න මේ தත්ත්වෙට කියලා හොඳට පැයක් හමාරක් වගේ සංසිධියකට ඉඳ පටන් අරගත්තොත් Tamange චරිත ලක්ෂණය අනුව සමහරෙකුට අර නීවරණත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී අරමුණේ මුලන් කියනකට වැඩිය විශේෂයෙන්ම රාග චරිතයට වේදනා පැත්තේ වැඩි වෙන්න පටන් ගන්නවා. එයාට සංඥා ප්‍රශ්නයක් එන්නේ නැහැ සංස්කාර ප්‍රශ්නයක් එන්නේ නැහැ. අර විඳීම් වගේක් එන්න පටන් අනේ එක්ක සුඛ වේදනා එක්ක කම්මැලිකම නීරසකම ආදී කියන එපා කරන ගති සුඛ දුක්ඛ වේදනා දෙක නිසා වැටෙනවා. ඒ නැත්නම් ඒක හිත අපි කියනවා මේ පරිඋත්ථානයටපත් වෙනවා. ඉතින් හරියට තියෙන පටන් ගන්න භාවන හරි ගිහිල්ලා තියේදී කවදාකවත් නැති විදිහට අංග පුරාම නලියන පටන් ගන්නවා. අරමුණේ විතරක් නෙවෙයි හැමතැනම නලියනවා. කුඹි දුවනවා, සතු දඟනවා, තෙමෙනවා, ඉරි ඇරෙනවා, තඩිස්සි වෙනවා. හරි වේදනයි. ඒක එතකොට එයාගේ අර කයට තියෙන ආශාව නිසා ජීවිතේට තියෙන ආශාව නිසා ඇරලා සුද්ධ කරන්න ඕනේ. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකෝට තේරෙන මේ සංඥා පැත්ත ඒ උද්දීපනය වෙනවා. ඒ සමහර චරිතවල. සමහර කට්ටියට මේ සංඥානේ වේදනා. සමහර කට්ටියට සංඥාවල් එන පටන් ගන්නවා. හිත නිස්කලංක වුණාට පස්සේ ඒ එක එක එක එක හඳුනා ගැනීම. හඳුනා ගැනීම සඳහා කලින් තියාගත්ත ලකුණු තියෙනවනේ. දැන් මේ මම ඇවිල්ලා ඉන්නේ උද්‍යප්පේ ඥානයේද නැත්නම් මම ඉන්නේ පළවෙනි ධ්‍යානයේද නැත්නම් මේක සංඛාර උපේක්ඛාවද මට පුළුවන් ද නිවන් ලබා ඉතින් එන්න පටන් ගන්නවා. ඇයි ඒක පාළුගේ වළම්බින්නා වගේ එයාට වේදනාවල් ප්‍රශ්නයක් නෙමෙයි ඉන්නේ හඳුනාගන්න. මම ඊට වැඩි භාවනා දියුණුද নানা ආකාර දේවල්. එතකොට හොඳට දැනගන්න ඕනේ මේ අර අල්ලපගෙද කරන්නේ නැතුනොට මට තියෙන්නේ වෙන ලෙඩක්. ඉතින් මෙන්න මෙතනදී ඒ ඒ චිත්ත සංඛාර පරිසංවේදී කියලා වචනයක් බුදුහාමුදුර සඳහන් කරනවා විශේෂමාන පනසති සූත්‍රය වගේ වයිදී පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී කියලා චිත්ත සංස්කාරයන් ඉස්මතු කරන වෙලාවක්. මේක සාමාන්‍යයෙන් කියනවා සිංහල වේදකමේ ඒ පළවෙනි බෙහෙත් පන්ති බිව්වට පස්සේ රෝග ලක්ෂණ වැඩි කරනවා. ඉතින් ලෙඩා දන්නේ නැත්තම් පළවෙනි බෙහෙත් පන්ති රෝග ලක්ෂණ වැඩි කරන්නේ බව එයා කරන්නේ වේදා මාරුකෝ. එනතයි මේ වේත් පන්ති හොඳ නැහැ කියලා විසිකෝ. කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. ලෙඩා ගිය ගමන්ම දෙන්නේ විදා දෙන්නේ රෝග ලක්ෂණ වැඩි කරන. දැන් පිස්සු බල්ලෝ කාලා හැදිච්ච රෝගෙට පිස්සු ඇද්දලනවා කියලා එකක්. අලු කූල් කන්න දීලා නැත්නම් මේ මේ අලු කෙල් ගෙඩිය අල තම්බල දීලා පිස්සුවට එලෙන්නා. ඊට පස්සේ තමයි සනීප කරන්නේ. ඉතින් යෝගේ මේ භාවනා කරනකොටත් ওই චිත්ත සංකාර අවස්ථාවේදී චරිත ලක්ෂණ අනුව සමහරකට හැංගු. හැංගු කියනට දිවේ විදීම් කියලා කියමු. විඳීම් සාගරයකට වැටෙනවා. සමහරෙකුට සංඥා සාගරයකට වැටෙනවා. ඉතින් අර ඉගෙන ගත්ත දේවල් ඔය අරකයි මේකයි ඇවිල්ලා මේක නිකන් කිසිගේ බලාමල්ල වගේ වෙනවා. සමහරෙකුට සංස්කාර පැත්තට සංස්කාර කියලා කියන්නේ මේක මෙහෙම හදන්න ඕන නරක මෙහෙම කරන්න ඕනේ කියලා හැම දෙයක්ම කරපු දේවල් නැති දේවල් අඩුපාඩු පේන්න පටන් ගන්නවා. ඉවරයක් නෑ. ඒ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ලොකු සංසි ලියලා තියෙනවා. එයාට කල්පනා වෙනවා මං ඉඳලා ආපු කාමරේ ඇඳ හතර තිලාවක් ගන්න. අතු ගාලා තිබ්බත් ගන්න. මම දොර වහලා ඇත්තටම අතුර ගත්තද මතක නැහැ. ඉතින් ආපහු එතන ගිහලා බලනකොට ඇත්තටම වැඩේ කරලා තියෙන නමුත් හිතේ කාදාක් ඉවරයි. අනිවාර්යයෙන් මේ සංස්කරණය කිරීම සමහරෙකුට හරිම බාධාවක්. හැබැයි මේක බාධාවක් නෙවෙයි තමන්ගේ චරිත ලක්ෂණ දැක් ගන්නට ලකුණු. මේක එන්නේ කාය සංස්කාර සංචිතනට පස්සේ ඒක හොඳ සුබ ලකුණු. හැබැයි මේක දන්නේ නැති වුණොත් මේක කරදරයක් කරගත්තොත් ඒ මනුස්සයා ඒක දිගේම පටලවිනවා නාරිය පඹගාලේ වගේ. එනිසා මේ කාය මේ චිත්ත සංකාර පරිසංවේදී කියන අවස්ථාව හරියට වැදගත් වෙනවා කමඨාන් සුද්ධ කිරීමට. ඒ වගේම කල්යාණ මිත්‍යාගෙන් උපදෙස් ලබා ගැනීමේදී දැන් ඇති වෙච්ච දේ ඇති හැටියෙන් කීමේදී කද්දාකවත් අතිශෝක්තියකට යන්න එපා ගියොත් ආගෙන ඉන්න එකනට තේරෙන්නේ නැතුව. නිසා පුළුවන් තරම් භාවනා කරනකොට පළවෙනි කොටස තියෙනවනේ ආස්වාද ප්‍රසාර සංසිද්ධවන කාය සංසිද්ධවන්නේ හොඳට නිවෙන්න දෙන්න. හොඳට අලු බහින්න දෙන්න. ඊට පස්සේ ඊගාවට ලකුණක් මතු කරනවා එක්ක සංඥා වේදනා එක්ක සංඥා එක්ක සංස්කාර. ඊට පස්සේ බලාගෙන ඉන්න ඕනේ දැන් මේ පාළ පිටියට මොකාද එන්නේ කියලා. එක්කනහට හුඟක් වෙලාට එකමයි කියන්නේ. චරිත ලක්ෂණ ඝන බහල කෙනාගේ එකමයි එන්නේ. එන දේ දැකීමමයි උත්තරේ. වෙන මොකක්වත් උත්තරයක් මට තියෙන වේදනා මට තියෙන මේ ඇඟ පුරා නාලියන කම්පන චංචල ගති කියලා දන්නවනම් අටුවාචාරින් වහන්සලා මතක් කරනවා ඒක හොඳට දැනගෙන බලන්නේ කියලා ඒ කම්පන චංචල ගති කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යනවා හැබැයි හිතම නැති දේවල් ගොඩක් වෙනවා. මීමැසි පොදියක් ඇවිස්සුනා වගේ, පැත්තක් ඉන්ජෙක්ෂන් එකක් කාලා හිරි වැටලා හිරි යනකොට වගේ. එහෙම නැත්නම් මේ වැස්සකට අහුවෙලා වතුර කලනවා වගේ. නැත්නම් කූඹි දුවන්නා වගේ. නිකම් ආබෑට පුපුරන්නා වගේ, පොරි පුපුරන්නා වගේ নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉස්සල ඉස්සල බයට අතගාලා බැලුවට ඒක හොඳට තේරුම් ගන්න මේ වේදනාව මේ ඇඟේ ඇඟ මේ වේදිකාවක් කරගෙන වේදනාව පෙන්වන තව කෙනෙකුට සංඥාවල් එනවා. උගාක් වෙලාට තමන්ගේ දැනුව පුදුමාකාර බාධාවක් කරගන්නවා. නිකන් ඉඳ හිතෙන්නේ අරක බලන්න ඉතනවා මේක බලන්න ඉතනවා අරක මතක් කරන්න ඉතනවා. ඒව මතක් කර කර ඉන්නකොට වෙන්නේ අර පිරිසුදු පෑදිදී ආයෙ බොර කරගන්න. ආය ආකූල ප්‍රවාහය අනාකූල අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. සංස්කරණය කරන එකට වෙලා තියෙන්නේ කවුරක්වත් කරන දෙයක් ගැන සතුටක් නැහැ ඒක හදන්න හිතෙන. මේක වෙනස් කරන්න හිතනවා. තියෙන විදිය හරිනේ. මේක ඉතා වැදගත් අවස්ථාවක් යෝගාවචරයට ඉදිරි ගමන යන්නේ ඒකයි බුදුහාමුදුර කියන්නේ සුසීමට සුසීම පුබ්බේ ධම්මට්ටි ඥාන පච්චා නිබ්බාන. ඔබ ධම්මට්ටි ඥානේ පෙන්වුවාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ ඔබ ඊගාට යන්න ඕනේ පාර මේකයි කියලා. පෙත මේකයි කියලා. බුදුරජාණන්තු පොදුවේ කියන්නේ මේ තුනටම. වේදනා නිච්ඡං වා නිච්ඡං වාති සංඛා සංඥා නිච්ඡං වා නිච්ඡං වාති සංඛාරා නිච්ඡං වාති අනිච්ඡං වාති කියලා ඒ ඒ දෙන්නේ පොදු බේත. නමුත් එක එකනට ඒ ભેද හරියන්නේ ඒ එකනට විශේෂිත වූ රෝගේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ අර ධම්මට්ටි ඥානෙට ගිහිල්ලා නැත්නම් ධර්මයේ පාදනම දකින්න ගිහිල්ලා ආස්වාස මුල දකින්න ගිහිල්ලා කේන්තිනිකෙත් මුල දකින්න ගිහිල්ලා රූපයක් බලනකොටත් මුල දකින්න ගිහිල්ලා සත්‍යයක් අහනකොටත් මුල දකින්න ගිහිල්ලා මේ සෑම දෙයක්ම ධර්ම પરම්පරාවක් මිස පටිච්ච සමුප්පාදයක් මිස ඇත්තටම අපිට කරන්න දෙයක් මේක නෑ. අපේ න්‍යාය පත්‍රය නෙවෙයි මේක වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයේට කර්ම නියාමයට, උතු නියාමයට, බීජ නියාමයට. අපිට පුළුවන් ද කියලා බලන්න ඕනේ පැත්තකට වෙලා මේ න්‍යායතරදී බලන්න ඒක තමයි කියන්නේ සංස්කාර සමතේකටපත් කරනවා. ඇඟිලි ගැසීම් නොකර සිටී. ප්‍රතික්‍රියා නොකර සිටී. නොතේ තේරුම් බේරුම් කරන්නේ නැතුව වැඩේට ස්වභාවයෙන් යන්න ඇරලා ඇති ඇති දැක ගන්නා මට්ටමින් බලන්න. මේ තමයි අමාරු දේ. මොකද අපිට ඒ තරම්ම අනුගේ ජීවිත වලට ඇඟිලි ගහලා ඒක පුරුද්දක් වෙනවා. අල්ලපු gedර වෙන දේවල් හොයන්න. ඒක නැත්තම් නිකන් උණ වාගේ. හැම වෙලාවෙම ওই පත්‍ර බලන්න රේඩියෝ අහන තියෙන අනුන්ගේ කුණු අවසන තියෙන ඕනකම. ඒ මිනිස්සු දන්නව කොතනද කුණු දෙන්න ඕනේ කියලා. හොඳම කුණ ගෙනල්ලා දාන්න. බුදුජාණන් වහන්සේ කියලා තියෙනවා කරනවා නම් දත කතා වස්තුවෙන් කරන්න. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විදි ආරම්භ කතා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. නොකළ යුතු කතා 32ක් තියෙනවා. කුමර කුමරයන් පිළිබඳ කතා, යුද්ධ කතා, රාජ කතා ඒව. මේ පත්‍රයක් ගත්තොත් ওই 32ට සබ් එඩිටර්ස්ලා 30 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියගේ වැඩිම ඒ දේම පත්‍රේ ගුරුවන එක තමයි. ඒක හොඳම පත්‍රේ ලෝකේ තියෙන. හැම ගුණ හරපෙම තියෙන. ඉතින් අරගෙන සබ් එඩිටර් වයින්ව ඌට සදාචාරයක් ඇයි හත් දෙයිනේ කඩේ පත්‍රය දීති ගන්න තීරපන් ඉවරනේ. අරගෙන මේ මනසට බයින්න ඕනේ. ටෙලිවිෂන් එකේ කුණු හරපයන එකම දාගෙන මේ මිනිස්සු මේ වැඩසටහන් හදනකොට දරුවෝ ඉන්න තැනක මතක නැහැ නේ කියලා අර මිනිහට බයි. ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙන ඕක කරතයි. එහෙම නැත්නම් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ තියෙන දෙයට මේ කුණට තියෙන ආශාව ඒකෙල අනේ අර මේ ඒ දසල උඩරට රාජ්‍යයේ හිටියලු මේ රජ ඇමති මණ්ඩලයේ අඩු කුලේ මිනිස්සු පැත්තක වාඩි කරනවා. මොනවා හරි විශ්සන්න ප්‍රශ්න බැරි ප්‍රශ්නයක් ආවොත් ඌට බයින්වල සීරමල එකතු වෙනවා. කොනේ ඉන්න බණ්ඩියා කියලා කියන්නේ. මොනවා හරි කරගන්න බෑ අන්න අනල දමකෝ දම අනුකෝ දෙකක් උන්නේ කොනේ ඉන්න බණ්ඩුයට කියනවලු. ඒ මනසයි පිටින් තමයි ඒ අපි මොන්න ඇති ඇඟේ අපේ ඇතේ තියෙන මේ ඇතුලේ තියෙන ආශ්‍රව ධර්මය. අනුශේ ධර්මය. ආශව අනුශය අභිනිවේෂ මේ ෂේරම වෙනින් කවුරු හරි කාට හරි බයි. මේ සේරම සංස්කාර කියලා කියනවා. කවදාකවත් අපි කියන්නේ මේ දේ බලන්න තියෙන කෑදරකම බොක්කෙන් ආපේක. ඒ උනාට ඒකත් කාලා ඔක්කොම කරලා එවන්සට බයින් එකයි කරන්නේ. ඔක තමයි අද අපි දන්න සදාචාරය. නමුත් මේ කාය සංස්කාර, වචී සංස්කාර පන්නලා ඒ චිත්ත සංස්කාර වලට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේක යانے යන තැන යනවා අපි. භවෙන් භවයට යනවා මේ සංස්කාර. ඒ නිසා ඒ තෙත පාන් කැල්ලක් තිබ්බොත් වාතයේ තියෙන විස බීජ ඕන වෙලාවකට ඇද ගන්න. පාන් කැල්ල ටෝස් කරලා තිබ්බොත් කුණු වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන මේක වියලවන්නේ. මේ ආශ්‍රව ටික වියලවන්න වියලවන්න නම් කොයි විස බීජද මං අදින්නේ කියලා. චේත් වේදනාවද සංඥාවද සංස්කාර ටික එක නමුත් නැවත නැවත බලනකොට කමඨාන් සුද්ධ කරනකොට එක්ක ගුරුවරයාට තේනවා ඒක නැත්නම් භාවනා කරන කෙනාට තේනවා. නිසා මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එකේ මේ මනෝ සංකාර වලට ගියාට පස්සේ මුළු භාවනාවම මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝ. සම්පූර්ණ මනෝ ලෝකයකට යනවා වේදනාව කිව්වත් මේ අරූප ධර්මයක්, ධර්මයක්, සංඥාකවත් අරූප ධර්මයක්, සංස්කාරිකවත් අරූප ධර්මයක්. එතෙන්ට යනකම් කායනපස්සනාවේ යන්නේ නම් අතගාලා බලන්න පුළුවන් දෙයක් කරා. ගියාට පස්සේ අපි නිකන් අඩහීනකට මනෝලෝකයකට වැටෙනවා. වැටුණාට පස්සේ ඒකට අවදි වෙලා මේකෙන් මාව මට මගේ පිළිඹිබුව කොහොමද මේ චිත්ත සංස්කාර වලින් පෙන්වන්නේ කියන එක දැක ගන්නවා කියනනම් සෑහෙන ස්වයං විවේචනයක් අවශ්‍යයි. අපි තියෙන හරියක් යට තියෙන ෂටගති, තියෙන හරියක් අර තියෙන මායාවී ගති, වංචනික ගති කියන එක ඒක මේ නාස්තික පැත්තේ නෙමෙයි බලන්න තියෙන්නේ. කෙලස් කියන. ඒක දැක ගන්න මේ සංස්කාරවලදී සංස්කාර ස්කන්ධයේදී තෑයෙන ඉඩක් හම්බ වෙනවා විශේෂයෙන්ම චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර පෙන්වන්නේ වේදනා සංඥාවස. මේ වේදනා සංඥාවසෙන් ගියාට පස්සේ මම ඉස්සලා කීප ගම නැවත කියන්නේ මම වේදනා නිසා පීඩාවටපත් වෙච්ච කෙනෙක්ද කියලා දැන ගැනීමමයි වේදනාවට තියෙන උත්තර. සංඥාවලින් පීඩාවටපත් වෙච්ච කෙනාට මට තියෙන රෝගේ මේකයි කියලා දැන ගැනීමමයි සංඥාවෙන් කලගෙන තියෙන කර. සංස්කාර පිළිබඳ පටලවා ගන්න කෙනාට මට තියෙන සංස්කාර ප්‍රශ්න කියලා දන්නේ එකමයි ඒකට උත්තර. මේ දැන් දස්සන පහ තබ්බා කියලා සරුවචනසේ දේශනා කර තියෙන දැකීමෙන්ම ඒක භාව පහ කරනවා. අපි කරන හරියක් කරන්නේ ඔක වසංගන. කෙලෙස් වලට කරන්න තියෙන භයානකම දේ තමයි වසංගන්න වසංගන්න කෙලෙස් වලට. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්මෝ විගතෝ විරෝචති න පරිච්ඡා මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ විවර කරන්න කරන්න කරන්න බබලන. වැහුවොත් ඉවරයි. මුචා අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ. ධර්ම සාකච්ඡා තියෙන්න ඕනේ. කැත නැතුව සැක නැතුව Tamanට එනදී හදා බෙදා ගන්න කෙනෙක් ඉන්නවනම් මේ විවර කිරීම. එහෙම නැත්නම් මේකට කියනවා පාපොච්චාරණය කියලා. ආපති දේශනේ කියලා භික්ෂුන් වහන්සලා කරනවා. පාපොච්චාරණයමයි බුදුහාමුදුරු කියන්නේ ශාසන දියුණුවට. දහසක් සර්වචනාංශේ දැනගන්නවා බුක්කුසාති කියලා කස්සප සර්වචනාංශගේ කාලේ ඉඳලා පෙරම් පුරාගෙන ආවේ කෙනෙක් බුදුහාමුදුරුව වෙනුවෙන් පැවිදි වෙලා බුදුන් දැකලා නැහැ. බුදුන් දකින්න එනවා. ඉතින් යා එන ගමන් රජපෞලේ කෙනෙක් නමුත් එදාම රජපෞල අතහැරලා රජකම අතහැරලා මැටි පාත්‍රයේ සිවුරක් කරන කරේ දාගෙන පරිබ්‍රාජකෙක් වශයෙන් එනවා. එනකොට කුඹල්ගේ එක රාත්‍රී ගත කරන්න අහනවා. ඉතින් කුඹල් මිනිස්සු කියන්නේ මැටි හද මැටි වලන් මිනිස්සු කියනවා මේ මැටි වලන් වේලන් දාන කියනවා ඔබතුමාට පහසුවක් අපහසුවක් නැත්නම් හිටියට මට කමක් නැහැ. අනේ බොහොම ස්තුති කියලා යනකොට ටික වෙලා කියලා බුදුහාමුදුරුවෝ එනවා එතන. ඇවිල්ලා අර මම කුඹලයි අහනවා මම මේ මගි ගමියේ ගමිකේ මේ ගිහි අතාරපු කෙනෙක් මට රැට ඉන්න තරක් නැහැ ඉඩ දෙන්න. ඊට පස්සේ කියනවා මං කෙනෙකුට ඉඩ දීලා තියෙන්නේ ඒ පුද්ගලට කරදරයි. ඒක නිසා ඒ පුද්ගලයා කැමති නම් ඉන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරු කියලා බලනකොට මේ පුක්කු සාති පැවිදිලා එයා ඉන්නවා. ඊට පස්සේ ගිහලා කියනවා මම මේ ගේමියාගෙන් අවසර ඉල්ලුවා. මේ කලින් ආපු ආගන්තුකයා අකමැති නැත්තම් හිතියර කමක් නැහැ කියනවා. අනේ මට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පහසු නම් ඉන්නේ කියලා. දැන් දෙන්න ඉන්නවා රෑ බුදුහාමුදුරු ටිකක් භාවනා කරලා ඇවිල්ලා මෙයාගෙන් අහනවා මේ කවුද කොහෙද පැවිද්ද කියලා. ඊට පස්සේ කියනවා මම මේ ගෞතම සර්වචන් ආංශිකේ ශාවකෙක් කියලා. සර්වචන් ආංශි දැකලා තියෙනවද නැහැ? සරුවචන්සේගේ බණ නැහැ. ඉතින් ඒ කියනකොට මෙයා උත්තර දෙන්නේ යාළුවයි කියලා. නෑ යාළුවා මම මම මේ පැවිදුනාට මම මේ සරුවචන්සේ දැකලා නැහැ. සරුවචන්සේගේ බණ අහලා තින්නේ නෑ යාළුවා මම දන්නේ නෑ. ඒ වුණාට මම මේක මම දන්නව පැහැදිලිව මෙතන බණ තියෙනවා. දැන් කතාවේ ඉනකොට සරුවචන්සේ හොඳටම දැනගන්න නොදන්න බව. ඊට පස්සේ කෙනෙක් එන වැඩක් නෑ නේ කතා කරලා මෙයා අහන්නේ නෑ බුදුහාමරෙන් කවුරුද. ඒ චාන මම බන්තියක් කිව්වොත් අහනවා. ජර්මන්සය හිතනවා ඉතින් මොකක් වුණත් කන නිකන් දම්මුණා දෙවල පත්‍රය හැරි ගමන්න කියවන්න හොඳයි කිය. හොඳයි. බන කියාගෙන යනකොට තේරෙනවා පොඩි වැඩක්. එතකොට සහලව. එතකොට සහලවල් කියනවා අනේ මට සමා වෙන්න ඕනේ. මට දැනගන්න තේරෙනවා මේ කවුද කතා කරන්න කියලා මම මෙතෙක් කියලා කතා කරුවේ යාළුවයි කියලා ඒකේ මට විශාල වැරද්දක් සිද්ධ වුණේ. මම ඔබතුමාගේ නම අහනකොටම සිවුරු පුරවගත්ත කෙනෙක්. රාජිකම අතහැරපු කෙනෙක්. නිසා මට සමා වෙන්න. එචිත බුදුරජාණන් වහන්සේ කියනවා පරිබාජය මේ පැවිද්දට අච්ඡයන් අච්ඡයතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකලා පිළිගන්න නම් ඕක තමයි ශාසනේ පාන තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් දකිනවනේ දැකලා ඒක වැරද්දක් වශයෙන් පිළිගන්නවා නම් ඒ මනුස්සයා හොඳටම හැදෙන්න ලෑස්ති උතන් තමයි සාසනෙ පාන. දැන් කවදා හෝ අපි අපේ වැරද්ද තේරුම් අරගෙන අපිට සමාව දීපු දාසේ මං හිතන්නේ අපි කවදාකවත් තව කෙනෙක්ගේ වැරද්දක් දකින්න නම් ආයෙ ඉස්සරහට යයි. ඕක තමයි මනුස්සයා තියෙන කුප්පම ගතිය තමයි අනුන්ගේ වැරදි. අනුන්ගේ වැරදි හොයනවයි කියලා කියන්නේ තමන්ගේ වැරද්ද දකින්නෙත් නැහැ. දැකලා හදන්න ලෑස්තිත් නැහැ. ඒ මනුස්සයාට විතරයි අනුන්ගේ වැරද්දක් දකින්න පුළුවන්. ඒ සංස්කාර පිළිබඳ හොඳට තේරුම් ගන්න මට කෙලෙස් ඇවිසිනේ වේදනා නිසා මගේ කෙලෙස් යටිපහුවෙන්නේ ආසවනසේ පැත්තට යන්නේ සංඥා නිසා එනිසා සංස්කාර නිසා කියලා දැනගත්තොත් වහ වහ ඉසකිනි ගත්තේ කුසේ ඒක දකින්නත් එක්කම ඒකට වසන්ඩ බැරුව යනවා. එතකොට තියෙනවා අනේ මේ தත්ත්වය දන්නේ නැතුව මිනිස්සුයෝ මේ සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් බොරු කේලම් විශ්වචන පරිසෝචයෙන් ගත කරන එකට කොහොමනම් උත්තර දෙන්නේ? ඒ මනුස්සයා කවදා හරි තේරුම් ගන්න දවසේ එනකන් කවදාකවත් වෙනස් කරන්න බෑ. අපි හිතන්නේම නේ මගේ දරුවා නිසා යාට ඒක කරන්න දෙන්න බෑ. මම ගුරුවරයා නිසා මගේ ශිෂ්‍යයන්ට ඒක කරන්න දෙන්න බෑ. කාගේ නීතියක්ද කියලා තියෙනවා. දැන් ওই නීතිය රකින්න ඉන්නේ නැත්නම් ඒ චරිතය ගැන අහලා තියෙනවා. පාහරි. පාහරි. ඒක ලියල ඒගොල්ලෝ කෙවිත කරන ඉස්සරහට අවිලා අහනවා. අහවල් වැරද්ද කිරවල උඹට දඬුවම්. කන්නාඩිය කල්ලන්න පුළුවන් නම් බුදුහාමුදුරු වගේ කෙනෙකුට ඉස්සරහට මෙන්න උඹ කියලා. කටේ තියෙන අලිවන්ද රෙද්ද පල්ලෙන් බයි. එහෙව් සදාචාරයක් අද ලෝකේ තියෙන්නේ මොකද තමන්ගේ වැරද්ද දැකලා තමන් වැරද්ද හදා ගන්නවා කියන මේ බුදුහාමසන්ගේ සජීවී ධර්ම වෙනුවට අපි අනුන්ට කෙවිත උස්සන. අපි අනුන් හදන්න හදන කියන්නේ මේ සංස්කාරවල තියෙන අපේ තියෙන දාසකත්වයේ සංස්කාරවල තියෙන දාසකත්වයේ දන්නේ නැති නිසායි අපි මේ මගේ අම්මා මගේ තාත්තා කියලා හදන්නේ. එහෙම හදන්නේ කිසිම අයිතියක් බුදුහාමරෝ කාටවත් දීලා නැහැ. බුදුහාමඳුරවත් හදලා. බුදු නීතිය පෙන්ලා දීලා තියෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා. නිසා මේ සංස්කාර පිළිබඳ ඉගෙන ගන්න ඉගෙන ගන්න පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. අපි මෙතෙක් කල අනුන්ගේ කොන්තරක් තමයි කරේ. දැන් ගොනායි කරත්තේ දෙක මේගොල්ලෝ අනුන්ගේ බිස්නස් අතහැරලා තමන්ගේ බිස්නස් එක බලන්න. ඒක තමයි ඔය චිත්ත සංස්කාර පිළිබඳව අවබෝධය දෙන ඊට පස්සේ තමයි චිත්ත සංකාර පරිසංවේදී අසසිසාමේ ශීකදී ඊට පස්සේ කියනවා පස්සම් භයං චිත්ත සංකාරණ කියලා මේකට කලබල නොවි. තමන්ගෙම දැක වැරද්ද දැකලා ඒකට සමාව දීලා ඒක සංසිඳෙන්න ආරම්භ. අන්න එතනදී තේරෙයි අපිට එන හිතවිලි එකක්වත් අපේ ඕනකමට එනවනේ. අවජාතක හිතවිලි. මේ හිතවිලි මම කියාගත්තොත් විශාල ඉසිකක්. විශාල බයක්. විශාල පශ්චාත්තාපයක් ආත්ම වශයෙන් <clears throat> ස්වයං නිෂේධනයක් සිදු නිසා මේ හිතවිලි හොඳට බලලා මේ චේතනාපූර්වක නෙවෙයි නම් නේතං මම නේසෝමසින මේසෝ වත්තා කියලා මේ හිතවිල්ල මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා අතහැරපු දවසේ මේ සංස්කාර වල පිටවඳ මැදට ආපු දවසේ හරියට මේ සැප දුක අතහැරලා අදුක්කම සුඛ තේරුම් ගත්ත මනුස්සයර තේරෙයි දවසේ වැඩි වේලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛේ. ඒ වගේ මේ හිතවිලි වලින් 99.99%ක්ම පාළුගේ වළම් පිටින හිතවිලි. මූදක් අයින්ද ගියාම ගාන රැළ වාගේ ස්වභාවයක් මිස චේතනාවට යට වෙච්චවන්නේ. චේතනාවට යට වෙච්චවන්න කර්ම වෙනස් වෙනවා. මෙන්න මේ හිතවිලි වලට පශ්චාත්තාප වෙන සත්‍යහට තමයි පුතත් යන්නේ කියලා කියන්නේ. හැම හැටි හිතවිල්ලකටම මම කියන. හැම හිතවිල්ලක්ම මගේ කරගන්නවා. හැම හිතවිල්ලක්ම මගේ ආත්මය කරගත්තාට පස්සේ අනේ අඬා ඕ ගාගෙන අහනවා මම භාවනා කරනකොට හිතවිලි එනවා. මොකද කරන්නේ? මේ අනුන්ගේ දරුවන්ට මොකටද උපන්න සාතිකයට අසං කරන්නේ තාත්තගේ කොටුව. මේ දන්නේ නැහැ මේ හිතවිල්ල මුල මොකද්ද කොහොමද ආවේ චේතනාපූර්වකද නැද්ද කියලා මොකද අර චිත්ත සංස්කාරයන් අඳුරන්නේ නැහැ චිත්ත සංස්කාරයන් සංසිඳ වීමේ වැඩපිළිවෙල දන්නේ නැත්තම් කොච්චරකල් භාවනා කරුවත් අපි කවදා කොටේද කියලා හිතන්න. බුදුජානන්සේ අහනවා මේ සංස්කාර අපි යම හිතවිල්ලක් කියලා ගමු. සුචිමේ ඥාන හිතවිල්ල නිට්ටයද අනිත්‍යද? අනිච්චම් බන්තේ මේ හිතවිලි එන එක සැපද දුකද දුකක් බන්තේ එහෙමනම් ඇයි මිනිස්සුયો මේක මම කියන්නේ ඇයි එනම් මගේ කියන්නේ එහෙනම් මගේ ආත්මය කියන්නේ කියලා අහනකොට නම් මේ බණේ ගන්න තේරෙන හරියක් එහෙම නැත්නම් මේ සංස්කාර කියන වචනේ දැම්මට පස්සේ ටිකක් බරපතල වෙනවා. ඇඟට එන වේදනාව බලන්න. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රියමනාප දෙයක් ඇතිලලා ආසාවක් පහළ ඒ ආසාව පහළ වෙන තැනට යනකම්ම අපි ඒක දන්නෙත් නෑ මොකක්වත් නෑ ඒක අපේ කරා විහිද්ද වෙච්ච දෙයක් රසායනික සිදුවෙන දෙයක් මේකට පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ jigee කර්ම රාශියක් පහළ වෙනවා අපිට බලන්න පුළුවන් නම් මම මෙතෙන්දි කිව්ව මොකෝ බලන්න නෙවෙයි ඒක හම්බෙන් දැකපු දෙයක් මගේ චේතනාවක නෙවෙයි ඒ දැක්ක නොදැක්ක වගේ ඉඳගෙන හිතෙන් අයින් කරන්න පුළුවන් මම කියනවා ඔය මං ඔය කියන තරම් වැඩි ලේසි නෑ කියලා. ඉතින් යන්න ඕනේ කාය සංස්කාර සංසිඳවලා වචී සංස්කාර සංසිඳලා ගියාට පස්සේ තේනවා මේ අහා කියන්නේ රිද්දාත් දාගෙන කනවා කනවා කියන කාර තමයි පුතඥය. බුදුහාමුදුරුවෝ කියනෝ එකක්වත් ඔබ කරා එන දේවල් නෙවෙයි හොඳට සීයෙන් ඉඳලා කොච්චරක් චේතනාපූර්වකද කියලා බලපන් කොච්චරක් නැද්ද කියලා බලපන් බැලුවොත් තේරෙයි චේතනාපූර්වකේන හරි ඉතාමත්ම ටිකක්. නමුත් මේ වෙන පශ්චාත්තාප වෙනකොට විශාල චේතන වගේක් ඇවිල්ලා අනිවාර්යයෙන්ම අපාගත. ඒක වළක්වන්න බුදුහාමුදුරන්ට බෑ. ඔය මේ සංඛතම සූත්‍රයේදී සර්වචනාංශේ සාකච්ඡා කර කර ඉඳද්දී මිනිස්සෙක් කියලා වාඩි වෙන පරිප්‍රාජික. ඒක ලහනවා බුදුහාමුදුරන ඔබ ගාන්තලා ඔබතුමාලගේ ගුරුතුමත් ඔබතුමාලට සදාචාරයක් උගන්වනවා. එහෙමයි එහෙමයි කියනවා. අනේ අපටත් කියලා දෙන්නකෝ කියන නිසා මේ මිනිස්සු කියනවා අපේ ගුරුතුමා කියනවා සතුන් මරන්න එපා. සතුන් මරුවොත් අපාය යනවා. යම් යම් කර්මයක් වැඩි වැඩියෙන් කරනවා නම් ඒ මිනිස්සය යනවා අපාගත වෙනවා. යංකම්මා යංකම්බම් බහුලී කරෝති තන්තං ඉසාය නිරයන් යන්ති කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ විස්තර කෙරුවට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්දහමතු දිහා බලන ඔහොම බැලුවොත් නම් ආනන්ද කවුරක්වත් අපාය යන එකක් නැහැ. මොකද මිනිස්සු සතුන් මරමින් නෙවෙන්නේ දවසම ගත කරන්නේ. කටෙක් මැරෙන්නේ යනකොට දවසකට එකක් විතරයි. ඉතින් ඒකකින් දවසේ වෙන බොහෝ කර්මය නෙවෙයි බොරු කිව්වත් කටේ තුලේ ගෑවෙන්න බොරුවක් දෙකක් කියනවා. දවස පුරාම බොරු කියන්නේ. හොරකම් කරන්නේත් නැහැ. ඉතින් එහෙමනම් මොකෙක්වත් අපාය යන එකක් නැහැ කියලා. බහුලීගත වෙන්නේ මොන කර්මයක්වත්. බහුලීගත වෙන්නේ ඒකන පශ්චාත්තාප. ඊට පස්සේ අර මනස උරුපාත් කරගන්න. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද තාමත්ම කලාතුරකින් ලෝකේ ਸਰවඥාන් වහන්සේනම පාළුව. උන්වහන්සේ මේ සදාචාරයක් ගැන කතා කරනවා. උන්වහන්සේක සදාචාරය ඕක නෙවෙයි කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ විදහාට ගිහිල්ලා ඇතිලි බැඳලා සිවුර සකස් කරලා අනේ ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ඒ කලාතුරකින් පාන සරුවචනාංශිකේ අදහස කියලා දෙන්නේ. ඊට පස්සේ කියනවා සරුවචනාංශෙත් කියනවා සතෙක් මරන්න එපා. සතෙක් මරුවොත් අපාය මේ අකුසල් සිද්ධ වෙනවා. <clears throat> ඒක නිසා යම් දවසක කරපු සත්තු මරබ්බා දන්නවනම් ඊට පස්සේ සත්තු මරන්නේ කියලා හිත හදාගෙන පුළුවන් නම් මෛත්‍රී කරපන්. ඒක හොරකම් කරනවා. හොරකම් කරනකොට දවසක තේිනවා මම මේ මේ හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් කරන එක බුදුහාමුදුර අපට කියනවා අපාගත වෙනවයි කියලා එයා දැනගෙන නතර වෙනවා. නතර කරලා ඉවරලා දැන් හොරකම් කරපුවත් එක ගෙවෙන දන් දෙනවා. ඒ වගේම කාම මිත්‍යාචාරය කරනවා. එයා දැනගන්නවා ඒක ආසාවට කරන ගියාට බුදුහාමුදුර අගන්වත කරන්නේ නැහැ කියලා. ඉතින් බුදුහාමුදුර කියනවා කාම මිත්‍යාචාර කරන්න එපා. ඒ වෙනකොට අනුන්ගේ කාම වස්තුවට ආරසව සලකපන්. ඉතින් මේ විදිහට ඔක්කොම විස්තර කරලා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාපේ ඉස්මතු කරන එක පිළියම් කරන ක්‍රමයේ කියලා දෙන්න මිස පාපතරයට ගල් ගහන්න නෙමෙයි. ඉතින් ඒක නිසා ඒකලියවල බුදුහාරයක ටිකක් පන්නරේ කියන්න කියනවා යම් කිසි සතුන් මරමින් ඉඳලා සර්වඥාන්සේ දැකලා ඒක හොඳ නැහැ කියලා අහලා අපාගත වෙනවා කියලා දැකලා සතුන් මැරීම නතර කරලා එමේෂ කවදා හෝ මෛත්‍රී භාවනාව කරලා මම සතුන් මරමින් හිටපු මහා දාමරිකේ මම දැන් සතුන් මරන්නේ මම බුදුන් ගරු කරනවා ධර්මයේ ගරු කරනවා <clears throat> සංඝයා ගරු කරනවා මෛත්‍රී භාවනා කළ යම් දවසක ප්‍රථම ධ්‍යානට ආවෝ දෙවෙනි ධ්‍යානට ආවෝ තුන්වෙනි ධ්‍යානට ආවෝ ඉස්සරහ පැත්තට මෛත්‍රී කරොත් පස්ස පැත්තට මෛත්‍රී කරොත් වමට මෛත්‍රී කරොත් දකුණට මෛත්‍රී කරොත් ඉහළට මෛත්‍රී කරොත් යටට මෛත්‍රී කෙරුවොත් ඒ මාසාර කරපු අකුසල ටිකක් ගෙවිලා බුදුහාමර පහල වෙලා තියෙන පව්කාරයට ගල් ගහන්න නෙවෙයි එහෙව් ධර්මයක් තියාගෙන තමයි බෞද්ධය වෙලා අපි මේ සංස්කාර කියන දන්නේ නැතුව පුංචි වැරද්දක් කරලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පශ්චාත්තාප වෙනකොට මොකද කරා බුදුහාමුදුර කියනවා අර මිනිස්සුන්ට කතා කරලා මේ ගුරුරයා කියන දේ අහලා ආනන්ද හම්සන් කියන්නේ ඔය වගේ ධර්මයක් අහලා එක සතෙක් මරලා පශ්චාත්තාප වුණොත් ඒක අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා බුදුහාමුදුරුවෝ. මොකද ගොඩේ ඉන්න නෙවෙයිනේ බණ කියලා තියෙන්නේ. බණ කියලා තියෙන්නේ අපාය වැරද්දක් කෙරුවා ඒක සදාකාලිකයි යම් කර්මයක් කරනොත් අපාගත බුදු කෙනෙක් කවදාකවත් නැහැ කර කෙනෙක්ගේ වැරද්දක් දකින්නේ හදලා දෙන අදහසකින් තොර. මේ සංස්කාර නිසා අපි මොන තරම් ලස්සන ජීවිතේ මල් විහිංපල් කොච්චරක් පුංචි වැරදි වලට තැවෙනවා. මේක අපි හිතන සදාචාරය. අපි කරපු පුංචි වැරද්දට තැවෙන එක සදාචාරය කියලා මම හිතන්නේ. සරුවචනාංශේ එහෙම කෙනෙකුට සාක්‍ය පුත්‍රයයි කියලා කියයි. එහෙම කෙනෙකුට සාක්‍ය දීතාව කියලා කෙනෙකුත් නැහැ. ඵලයන් යන්න පැත්තකට කියයි. බුදුහාමර මේ ලෝකේ පහළ වුණේ ඒ වගේ පවට සාක්‍ය දෙන්න නෙවෙයි. පව දැනගන්න ඕනේ. පවයේ ප්‍රමාණය දැනගන්න. නමුත් එතනින් නතර කරන්න. දැක්ක දැක්ක පමණින් නතර කරන්න නතර කළා ඊගාට පිළියමක් කියලා දෙනවා පිළියමට අර පව් නොකරපු කෙනාටත් වැඩි ඊමන්දු වෙලා ඒ දේ කරනකොට ගෙවන්න පුළුවන් ඒ නිසා මේ කාය සංකාර වචී සංකාර මනෝ චිත්ත සංකාර පැත්තෙන් සංස්කාර දිහා බලනකොට මේ සංසිඳීමයි භාවනාවේ තියෙන අත්දැකියගේ ඵලය කියලා දන්නවනම් හිත සංසිඳනකොට මේ අහ කන කුණු කන්දල් දාගන්න මානසික ආර ක්‍රම දාගන්න එකක් නැහැ. එnde ende ende ende මේ චිත්ත සංඛාර පව වේදනා දැනෙනවා. එහෙම පය වෙනස් කළා දීලා හරි කමන්නේ එහෙම සංසිඳන. සංඥා ගොඩේ දාන්න හදනවා. ඒ ගොජ දෙමිල්ලේ යයිවර. මට අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ පින්කම් කරන්න ඕනේ දමදිව යන්න ඕනේ අනම්මනම් ගොඩක් ඒක කමන්නේ නැහැ. ඔය කෙරුවත් කමක් නැහැ මතක තියන්න ඔය එකකින් මොකක්වත් වෙන්නේ නැහැ. මේක කවදා හරි සංසිද්ධියක් ඇයි ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධිය. අන්න එදාට ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර සංසිද්ධර කොට ඒක තේරෙයි. ඔය දිබ්බ චක්කු දිබ්බ සෝත මොනම දෙයක්වත් නැතුව කරතයි. ඒක සඳහා මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්න ඕන කමකුත් නැහැ. හරියට පට බේරලා තේරුම් අරගත්තොත් සංස්කාරවල තියෙන මේ තුන් ආකාරයක වැඩපිළිවෙල මේ ඔක්කොම සංසිඳවන්න පුළුවන් කාය සංස්කාර සංසිඳීමේ පළවෙනි පාඩම ගන්න. මම දන්නවා මෙතන ඉන්න උගෝ දෙනෙක් ඒක දැනටමත් අත්දැකලා තියෙනවා කවදාකවත් ඒකට ගෞරව කරන්නේ. ඒකට කොනහන. ඒක සැක කරනවා. ඊගාට මම මොකද කරන්නේ කියලා අහනවා. ඒක කවදාකවත් සමාදම් වෙන්නේ. ඒක කවදාකවත් වර්ධනය කරන්නේ. ඒක බහුලීගත කරන්නේ. ඒකට කරන ක්‍රමසා විදි හොයන්නේ. ඒ තාකල් අපි අර ආකුල ප්‍රවාහය අනාකුල අනාකුල ප්‍රවාහය ආකුල කිරීමක් කරනවා. එහෙම නැත්නම් පෑදීජයට බොරදී එකතු කිරීමක් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කවදා හරි තේරෙනවා. කවදා හරි තේරෙනවා කර්ම ගෙවිච්ච දවසක මේ නිවන කියන එක manussත්වයට එක්කම උපදින දෙයක්. කොහෙන්වත් පිටින් හම්බෙන දෙයක් නෙවෙයි. ඒක මේ වරදොල වටහා ගන්න අවිද්‍යාව. පටලවාගෙන තියෙන දේවල් අයින් කරුවා පස්සේ නිවන බලනවා. ඒක නැති මිනිහෙක් ඇත්තෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයක ළඟත් ඒක තියෙනවා. ඉතින් මනස අදහන්න නැති එක විතරයි වෙනස. ඒ නිසා අපිට කිසි කෙනෙකුට උඹ නොදකින් කියන්න පුළුවන් ශක්තිය, තුස් නොදකින් කියන්න පුළුවන් ශක්තියක් නැහැ. මනස කොයි වෙලාවෙ නිවන් දකිත අපට කියන්න බෑ. ඉතින් හැම සත්‍යයක් පිළිබඳව සත්‍යයක් කියනට තේරෙයි මම කියනවා මිනිසෙක් පිළිබඳව පුදුමාකාර ගෞරවයක් එන්න පටන් ගන්නවා. මේ මිනිස්සු නොදැනුවත්කම නිසා කුංචි වැරද්දක් කරලා උහි තැවි තැවි විශාල පිටසක් මම කියන්නේ. ඉතින් මොකද කරන්නේ? දන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතනවා සර බලධාරී දිව්‍යඥාන්ත ඇවිල්ලා අපේ කලවන. කතරගම දෙයන පූජා වට්ටේ තියපම ගැලවි. එහෙම නැත්නම් පින් කරපුවාම මේක යයි. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරපුවාම හරියයි. හොඳ ගුරුවරයෙක් හම්බෙච්චාම හරියයි. මොකකින්වත් වෙන්නේ මේ පාපේ පාපේ වශයෙන් දකි. පාපම් පාපතෝ පස්සත අයම් පඩම ධම්ම දේශනා පාපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්තත විරජ්‍යත විමුච්ඡත අයන් දුතිය ධම්ම දේශනා. පළවෙනි ධර්ම දේශනාව තමයි පාපේ පාපේ වශයෙන් දකි. අපි ඒක පාපයක් කරගෙන ජීවත් වෙන්නේ. පාපේ පාපේ වශයෙන් දැකීම පාපයක් කරගත්තොත් උන්දට ගැලවුණා. මේ පිම්බීම පිම්බීමක් බාරපත් කරන්න එකයි තියෙන්නේ මේකෙදි සියලු අකුසල් දකින්න සියලු අකුසල් දැකලා යකුසල් ටික මේකට වැටෙන්න වැටෙන්න මේ බිම පිම්බීමක් වෙයි. ඒකටයි පිම්බීම කියන්නේ. Taman ගෙනාවු අකුසල් කන්ද දාලා යන්න මේ. ඒකෙන් කෙලෙසෙන්නේ මේක පිම්බත්පත් කරේ. ඒ නිසා සංස්කාර පිළිබඳව හැටිය ස්වභාවයේ දකින්න දකින්න තේරෙනවා මේ අවිද්‍යාව කියන එක වංචනික ස්වරූපේ ෂටගතියේ මායාවී ගතියේ මේ අස්පනා අපිට තියෙන නිවන කොච්චරක් මෝහ කරනවා ඒක නිසා ඒ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වශයෙන් මොන්නම චේතනාවක් ආවත් ඒක කර්මයක් වඩපත් චේතනාම් විකේ කර්මපත එචා හැම චේතනාවක්ම අන්තිමට සිද්ධ වෙනවා සංස්කාර වෙනවා නම් හැම චේතනාවක්ම සංසාර දික්ක. ඉසා බුදුහාමුදුරෝ පොදුවේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර සංස්කාර කරනවද කියලා දන්නවද? මේවා අත්හරින්න පුළුවන් මෙච්චර ආනාපානේ සංසිඳවන්න පුළුවන්කම කීදී සක්මණේජි මේ සියල්ල අමතක කරලා වර්තමාන මොහොතේ ඉලඹ වාසය කරන්න පුළුවන්කම තියේදී කී දෙනෙක් මොනතරම් තරම් ගන්නවද හිතේ. හැම හිතවිල්ලකම හැම චේතනාවකම හැම පෙරගමනක් හදන්න හදන නිර්මාණශීලීත්වයකට වෙන්නේ සංසාරදී. හැබැයි ඒකෙදී දාර්ශනික මතයක් පළ කරනවා මේ සංස්කරණේ 100ක් නතර වුණොත් ඒක ඥාන විභාගී ගමනේ සියදී නැසගැනීමක්. ඉතින් සංස්කාර නැතුව ජීවත් වෙන්න බෑ අපිට එකක් කර တဲ့ කි මේ තරම් කරන්නතු අඩු කරන්න. ඒක තමයි සංස්කාර සමතේ කියන්නේ. ගොරෝසු හුස්ම වෙනකොට සියුම් හුස්මට යනවා. සියුම් හුස්ම කියලා අති සූක්ෂම හුස්මට යනවා. ඊට පස්සේ ගියාට පස්සේ වේදනාරි සංඥාරි සංඛාරේ මොනවාරි ඒකේ එන්නේ ගොරෝසු වෙලා ඒක තියක් නොදැක්කා වගේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් මේක අනුන්ගේ දෙයක් වාගේ. එහෙම නැත්නම් අතම්මේතාවයෙන් බලන් හිටපුවා ඒ වාට දඟලුවාට බලන්න කෙනෙක් නැත්නම් ඒවා එහෙම සංසිද්ධ. අර සිද්ධාර්ථ කුමාරයා කීකේ අතරින් ඉස්සලා දැසේ නාටිකාංගනාව වගේ උඩ දාන්න බලනකොට බලانے හිටියනම් ඒගොල්ලෝ රෑ 12 වෙනකන් නටන. කුමාරයා පිටියේ පැත්තට යනකොට පස්සේ නාටිකාංගනාවගේ නියම නාඩගම පේන්න පටන් ගත්තා. ඒ වගේ මේ වේදනා සංඥා සංස්කාර ගොච්ච දාමින් නටන්නේ වට අපුඩි ගගා බලන ඉන්න කට්ටිය තමයි. මේක මම, මේක මගේ, මේක මගේ ආත්මේ කියා ගන්න කට්ටිය. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා ඔබ නටන්න ඕන නටවන් නටපන් කියලා බලන හිටියොත් එම්බත් වෙලා ඒක ඒ ඒ කියන මොකක්ද කියන්නේ? ක්‍රමවේදී කියන විපස්සනා විතර. සීලේ නෑ, සමාධියේ නෑ, දානේ නෑ මොකේවත් නෑ. විපස්සනාවට පස්සේ කෙලෙස් සියල්ලට මතුවෙන්න ඇරලා බලාන ඉන්නවා හරියට ගල් බමුණෙක් වගේ. මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ. ඔක්කොම හැරෙන්න පටන් ගන්නකොට අපිට කියකි අවිද්‍යාවේ ප්‍රමාණ තේනවා මේවට දඟලනවා කියන්නෙම ප්‍රතික්‍රියා කරනවා කියන්නෙම තෝරනවා කියන්නෙම පාටු මනසක සුපාරක්. අවිද්‍යාව නැතුව තෝරන්න නැතුව ඉන්නවා කියලා හිතමු. ආනාපානෙත් ගිහිල්ලා දැනෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. මේ වෙලාවේදී ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා හොයන්න යන්නෙත් නැහැ. මේක පවුරු ගන්න යන්නෙත් නැහැ. හිතියොත් තේරෙයි ඒ 100% පිරිච්ච චිත්තක්ෂණ. ඒක ලෝසාන්සින කාලේ කියන්නේ එහෙම ආසර්පස සංසීල හොඳට නිවිලා ඉන්න වෙලාවේදී අම්මේ මේත් මදි මේතන් සන්තන් ඒතන් පණිතන් කියනවනම් ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. මෙතෙන්ට එන එක එකක් මේක සාදු කියලා පිළිගන්න එක එකක්. එහෙම නැත්නම් මේකට සමාදම් වෙන එක එකක්. හැබැයි කොච්චර කෙරුවක කර්ම ගෙවෙනකන් අපි ඒකට කෙනෙක්ම් කරනවා. ඒ තාකල් යෝග ජීවිත දික්ක. කවදා හරි මේක හේතන් සන්තන් හේතම් පණීතම් කියන එක තේරිච්ච දවසේ ප්‍රස්වාසයේ කෙලවර දැකලා අන්තිමටම ගිහිලා අනේ බොහොම හොඳයි. මේ මදිද කියලා සන්තෝෂ වෙච්ච දවසේ තේරෙයි මේක අපි උප්පත්තියේ පටන් ගෙනාවා අපි මොකද්දෝ නිවන කියලා බලාපොරොත්තු වෙච්ච නිසා මේකට පයින් ගන්නවා. කවදා හෝ මේ දැන් ඉන්නේ නිවන. මේත් මදිද මේත් පිළිලා නේද මේකට නේද සම්පත්තිය කියලා කියන්නේ කියලා දැනගත්ත දවසේ කිසිම කෙනෙකුට දොස් කියන්න හිතෙන්නේ නැහැ. ඒ මනුස්සයා දන්නවනම් ඒ මනුස්සයාත් ඉන්නේ පිරිච්ච ගතිය තමයි. නොදැනුවත්කම නිසා අපි নানা ආකාර ආලවට්ටම් කරනවා. ඒ නිසා ඒ ආලවට්ටම් කරන්න බැරි චිත්තක්ෂණයකට අපි යපත් කරලා හිට ඒකෙදී ඒ පිරිච්ච ගතිය සමාදම් කරවන්න තමයි ඒතත් සන්තන් ඒතත් පණිතන් කියන්නේ. ඒ නිසා භාවනා කරලා ඒකට එනවා කියන එකත් ලොකු දෙයක්. ඒ අතින් බන්න මේ පිරිස වාසනාවන්තයි. මොකද හේතුව සෑහෙන පිරිසකට ඉතින් එන්න පුළුවන්. නමුත් කවුරුවක්වත් කැමති නැහැ. ඒක මේ ධම්මටිති ඥානයක්. මේකට ගිහිල්ලා මේකේ පදනම් වුණාට පස්සේ නිවන් දකින්න කියන එක කැමති වෙනවා. නිසා මේකේ ඉසුඹුලන්නේ මේක ස්පාසු ගන්න ඕනේ. මේක විවේක වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි මේ චිත්ත සංකාර සමතේකටපත් වෙන එක විශාල කාලයක් ගන්න. ඒ මොකද මේකට ප්‍රතික්‍රියා කරන්න. ඒ නිසා ප්‍රතික්‍රියා කියන වචනය එහෙම නැත්නම් තෝරනවා කියන වචනය ගාක් වෙලාට මේ සංස්කාර කියන වචන ටික ගැලපෙනවා. තේරිමක් බේරිමක් නැතුව හොඳ විවේක තැනකට හිටපත් කරලා ඉන්න පුළුවන් නම් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් වර්ගීකරණය කරන්න තු ඉන්න පුළුවන් නම් ඒ පිරිච්ච මනසක ලකුණ. ඒ ඡයවෙනි தත්වයකටපත් වෙන්නත් අපි භාවනා මධ්‍යස්ථාන අරගෙන කරපස්ථාන අරගෙන ගුරුවරයන් කටයුතු කරන්න. ආවට පස්සේ ඒකට සමාදම් වෙන්නත් ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, බණ අහන්න ඕනේ. නැවත නැවත අපි අපේ මති මතාන්තර වෙනස් කරලා දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි අපිට කම් වෙන්නේ. අවැනි එන්නේ එවැනි ගුණයකට පෙරහුරුවකට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාටම ශනසිමුදා වේවා අපි පැයකමාරක් විතර අරගෙන කියනවා ධර්ම දේශනාව සඳහා ඉතින් ඉවර කරන්න ඉස්සර වෙලා කාටද කියන්න කරන්න දෙයක් ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ප්‍රකාශන තියෙනවා නම් විචන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා එහෙම නැත්නම් යෝගාවචර පිළිසෙ පැයක් සක්මන් කරලා නැවත අපි 6 ආමාට මෙතන එකතු වෙනවා ධර්ම මේ පරියන්කයක් සඳහා. සංවාසයෙන් කෙනෙකුට අංගයන් මම කියන්නේ යම් කිසි ඉන්දියන් දිනවල පුරුද්දක් දැන් සත් භාවනා කිරීමේ සතිය වැඩි ඒ සංස්කරණය කරනකොට මුලදී අර ප්‍රකෘති අවස්ථාවේදී පාලනය කරන්න බැරි වුණා. දෙවෙනි අවස්ථාවට එනකොට ඒ කියන්නේ සංස්කරණය කරද්දී තමන්ගේ මතය පයස් ඒකත් දාගන්නවා. ඒක සීයෙන් දකින්න පුළුවන් නම් ඒක ටික ටික දැකලා ඒක අනුකරණය කරන්න ඒ තමයි සම සංස්කාර සමතේ කියන්නේ ඒක තමයි. අපි දන්නවා ඉස්සලා කිසිම පාලනයක් නැතුව තිබ්බේ. දැන් එමිට එමිට එමිට එමිට කොටු වෙනවා. ඒ වෙලාවේදී 100ට 100ක් ඒක කෙරුවොත් ඉක්මනට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. බොහොම සැර වැඩි ඒක මානසිකත්වයකට ඒක ටික ටික ටික ටික ගොනු වෙන්න ඕන. ඇඳ ගහලා හිර කරන්න. හිර කරන ඉරකට තේනවා මේක එන්නකොටම මනාප අමනාප පහළ වෙනක බුදුන්ලා සිද්ධ වෙනවා. රහතන් වහන්සේට සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේ දකිනවා මේ රූපේ පිටින් අපිට මේ මනාප අමනාපේ ඇතුලෙන් පිටතට උන්වහන්සේ ඒ දෙක වෙන් කරන හරියට ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරනවා. ඊට පස්සේ තමයි පිටි ඇතුලෙන් පිටතට යන එකෙන් තමයි කෙලෙසු. බලන රූපෙන් කවදාවත් කෙලෙස් නැහැ. උන්වහන්සේට ඒ තරම්ම විශ්වාසින්ද උන්වහන්සේ රූපේ බලවත් මනාපය ඇති කරන්න පුළුවන්, අමනාපය ඇති කරන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුබ නිමිත්තක් බලලා අසුබ ඇති කරන්න උන්වහන්සේට සුබේ සුබේ කරන්න පුළුවන්. සුබේ මධ්‍යස්ථ වෙන්න පුළුවන්. අපිට බෑ. අපිට සුබේ දැක්කොත් සුබේම තමයි. ඒ මොකද අපි දාසකත්වය. මොකද හේතුව ඒත් එක්කම අපි ආශ්‍රව ධර්මයක් මතු කරනවා මේකනම් මම දන්නවා තෝත් දන්නවා තෝගේ අම්මත් දන්නවා තෝ නම් සදාකාලික මගේ හතුරාමයි කියලා. ඉතින් ඒක හතුරම තමයි. ඊට පස්සේ ඒක හොඳක් දකින්න ඊට දෙන්න. ඒකෙම සුබ දෙයක් දැක්කම හම්බෝ බොහෝ වාසනාවක් දක්වපු දෙයක් කියලා ඒක බලන්න. නමුත් ඒදී මේ හිතේ මතියක් බව ආසේ අනුසේ වශයෙන් දකින්න පුළුවන් නම් මේ පිටින් ඇතුළට එන එක සහ ඇතුළෙන් පිට දෙන දෙක මැංගුස් ගෙඩියේ මේ රඹුටන් ගෙඩියක මස් කලවනවා වගේ ගලවන්න පුළුවන්. ඉදිච්ච කේන කෙටික පොත්ත ගලවනවාගේ ගලවන්න පුළුවන් නම් එච්චර සැපක් නම් මුළු ජීවිතේට. මේක සිද්ධ වෙනකොටම දැක ගන්න පුළුවන් නම් අපි මේ දකින දකින දේවල් වලට මේ මතිය තුල් කරනවා. ආශ්‍රව වගුරුවන හැටි දැක්කනම් තේරෙන්න පටන් ගන්නවා මේක තන්නේ කර මායා ලෝකයක ජීවත්. තන්නේ කර මවාගත්ත ලෝකයක ජීවත් වෙන අපි ආකල්ප මත ජීවත් වෙනවා. ආහාර මත නෙවෙයි. මේ ආකල්ප දැක්කට පස්සේ තේනවා අනේ මෙච්චර කාල සංසාරේ කරපු තකතිරුකම් වල හැටියට මේ මදිද කියලා හිතනවා මෙහෙම හරි ගොඩාක් මේ මේ ලාවට ආරියයි නේ ඊටත් වැඩිය මේක බුදුහමතු මේක දැකලා අපි වගේ තකතිරුවන් කියලා දෙන්න ගත්ත මහන්සි ඊටදී මේක දැන් අවුරුදු 2600ක් අද වෙනකම් මේ විදිහට ආපේක අපි කොච්චර වාසනාවන්ත අපි කොච්චර මේ ඒ කියන්නේ ආශ්චර්යවත් දැනකද ඉන්නේ කියලා තේරෙන පටන් ගන්නවා තියක් දකින්නකොටම අපි ඒක පිළිබඳ මතියක් පහළ ඉතින් අර මතිය කොච්චරට කියනවද දෙයක් නැති වෙනකොට මතියක් පහර කරන දෙයක් නැති නිසා ඊගාට මොකද කරන්න කියලා තා. ඒක තමයි ලස්සනම කැලේ එක. මොකද්ද ඕනේ කියලා අහන පන්සිවාසින් අහනකොට දැන් ඊගාට මොකද්ද ඕනේ කියලා අහනවා. දැන් භාවනා කරලා හුඟට සංසිඳනට පස්සේ දැන් මොකද්ද ඊගාට කරන්න කියලා. ඒතර කියන උඹට මොකද්ද ඕනේ ඊගාට? දැන් මේ කෙලෙස් නැති කරන්නයි ඕනේ. දැන් නැති වෙලා. දැන් නිකන් උණ උනවා. කරප්පන් ඇවිල්ලා. නිකන් මොකද මොකද වා. ඉතින් මොනවා හරි පංචස්කන්ධය බලන්නද කියලා අහනවා අනිච්ච දුක්ඛ බලන්නද කියලා ඉන්නම බෑ. උඩල කොටේ උඩ තිබ්බට ඌට ඒක සැපක් නෑ ඌට තෙතයි අඳුරයි ඕනේ. ඌ පෙරලිලා හරියන්නේ ඒකට. ඒ තරම්ම මේ හිත හිතලා කෙරුවොත් නම් කරන්නේ මරිකමක් කියලා හිතන්න. බන්තම් පච්චක් කොට ගන්න බෑ. හිතලා කරන තේරම මරිකක්. ඒ නිසා සිද්ධ වෙන දේ කවදාකවත් කෙලෙස් නෑ. කවමදාකවත් අපකරා වෙන දේ කෙලෙස් නෑ. අපිට වෙලා තියෙන වෙන දේ දිහා බලන්නේ ඉන්න බෑ. සංස්කරණය කරන්න පුරුදු කරලා තියෙන ගැටි. ඒ හැම වෙලාවෙම කරන්න යන්න එපා. හැමෝටම රට වශයෙන් කරන්න බෑ. අපිට බලන්න එක චිත්තක්ෂණයක හෝ යමක් නොකර සංසිඳවලා කාය සංස්කාර සංසිඳ මොන්නවක්වත් නද මමත් පැත්තකටලා මගෙත් නෙමෙයි මමත් නෙමෙයි ඒක හිත විලිත් වරෙන් වේදනත් වරෙන් සංඥාද කමන්නේ එකකටත් අයිතිවාසිකම් කියන්නේ ඔහි ඇස් ඇත්තේ බීරෙක් අන්ධෙක් වගේ කන් ඇත්තේ බීරෙක් වගේ තේරුණාට මොකද මූඩෙක් වගේ කම්මැලික මේ තේරෙන්නේ නැති මෝඩෙක් වගේ මලමිනියක් වගේ ඔහේ ඉන්නවා. මිනිසු කියන්නේ නිකමයි. ඇත්ත මං කියන ඇත්තට බනින්න වටින. ඔව් ප්‍රශ්න තියෙන්නේ කරන්න බෑ. අපි ඇඟේ ඒ තරම්ම කිචි කැවෙන ගතියක්. නිකන් ඉන්න දෙන්නේ මොනවා හරි කරලා කරලා පුරුදු කරලා තියෙන. ඒකදී අවශ්‍ය වෙලා තියෙන්නේ මගේ දැන් සංඥා එන්නෙත් නැහැ. මගේ හිත කෙලෙස් වගුරුවන්න තැන් හොයනවා. එක රූපයක් බලන්න හදනවා සත්‍යයක් අහන්න හදනවා ඒක හොඳට දැක්කන හිතියොත් ආලවට්ටම ආසේ මේ අනුසුමේ ආශ්‍රව ධර්ම ගලන හැටි කියයි මොකුත් නෑ අර ඥානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මැහින් ඉදිකට්ටේ උදින් ඉදිකට්ටේ යනකොටම පල්ලෙන් බොබින් එකකින් කොක්ක දාන ලස්සරට වැටෙන තත්ත්වයට ඒකට සාර්ථක මැස්මක් කියලා කෙනෙක්ගේ සංසාරේ හොඳටම තාවු. සාතන්නාසේ කියලා තියෙන බොබින් එකේ නූල් නෑ වදිනා වගේ පෙන්වන්නට මොකද උඩින් යන නූල විතරයි තියෙන්නේ රෙද්ද පුට්ටු වෙන. එතකොට හරි සවුත්තුයි නිකන් වැඩක් නැහැ නේ මහලා. මහුවට පුට්ටුවක් කළා නේ. ඉතින් අපි කියන අපරාධෙ මැත්මින් වැඩක්. අපිට ඕන කරලා තියෙන්නේ ගහන ගහන එකට යටි සිංගර් මැෂින් වගේ වදිනවනම් උන්ට ඕන ගාන දින මැෂිම ගන්න කැමති. ඒක නිකන් අපි ගන්නවා. එතකොට අර මේ මොනවද මේ සිග්සැග් එක හොයනවා. එහෙම නැත්නම් පවර් ඩ්‍රිවන් එක හොයනවා. ඒක මොකද හේතුව අපිට ඕනේ අර එන එකටම සර්පයා ගැහුවා වගේ ගහන්න. ඒකෙන් තමයි මමයා මතුවෙන්නේ. ඒකෙන් තමයි තණ්හාව මතුවෙන්නේ. ඒක තමයි මාන්නේ මතුවෙන්නේ. ඒක නොකර නිකන් ඉන්න පුළුවන් නම් ඒ තමයි මේ ජීවිතේ කරන්නේ උත්තරම පිංක. පුදුවන්න. උපාදාන කියන්නේ මයික් එක අල්ලගෙන දුවගෙන ඉන්නේ. උපාදානය කියන්නේ උපාදානය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම කීදී අපි එකක් තෝරනවානේ. රූපේ චේන්ඩ් ඕනේ, ශබ්ද එපා, ගන්ධ එපා, රස එපා කියලා අපි අනේ එකක් ප්‍රතික්ෂේප කරලා රූප තෝරනවානේ. තෝරගත්ත දේ සාධාරණීකරණය කරන්න අපි දඟලනවා. ශබ්ද එපා, ගන්ධ එපා, රස එපා කියලා රූපෙට යන්නේ අපි විශේෂ මනාපයක් නිසානේ. නිසා අපි මම මේ වෙලාව රූපේ ගත්තේ මෙන්න මේක නිසායි කියලා අපි ඒක සාධාරණීකරණ කරන්න යන්නේ උපදාන නිසා. රූපේ අල්ලන්නේ නොකර බැලි. ඊට පස්සේ ගහට නගින්නේ තනකොළ කපන්න කියලා තමයි. බයින්නේ කියලා අනුවට කියනවා. ඔය ඒක නෙවෙයි බයින්නේ කියලා. ඒ අර තමන් කරපු තකතිරුකමට සාධාරණීකරණය කරනවා. අර බයිලාව තමයි මට ආපහු කියන්නේ. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුතු වෙනවා නැත්තම් හදලා කියනවා. ඒ හදලා කියන එකයි ඒ ටික ඔක්කොම උපාදාන කියන්නේ. ඒකට කට්ටකම කාට ඔක්කොත් කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කටු උල් කරන්න ඕන කමන්නේ. ඕනේ තකතිරුමක් අපි කරනවා. අහනකොට සුප්‍රබුද්ධ උත්තර දෙන්න. වහ කණ්ඩ හිතනවා. ඒක නිසා අහන්න එපා කායිමත් ඇයි වැරදි කරන්න කියලා. අනේ ওই වැරද්ද කරලා ඔබට ඉන්න පුළුවන් නම් ආ ඒක කරගෙන හිටපන්. උඹ කර්මානුකූලව වේවා ගනි. ඉතින් උපාදානේ හරීම විචිත්‍රයි කරපු තකතිරුකම සාධාරණීකරණය කරන්නේ පව් පැත්තේ උපාදාන ඇයින්න ඇයින්න සංසාර ලකුණ අවස්ථාවේදී වේදනා මතුවෙනවා සමගාම යම්කිසි අපිම විනාඩි 30 35 ගණන් පස්සේ තමයි මේ මතුවේගෙන ඉන්නේ කියලා නිරීක්ෂණය කළා. හැබැයි මේ දුක්ඛ වේදනාව ආවත් ඒ අඟපතේ දුක් සමාධියක තියෙන බව තේරෙනවා. ඉන්න පුළුවන්කම තවත් පරිණතේ ඉන්න පුළුවන්කම ඒ ඒ ධෛර්ය තිබ්බා. සක්මන් කරනකොට හිත දුන්න දෙනවා මේ මේක වේදනාව අඩුයි කියලා. එහෙම කරන හරි. නැත්තම් දැන් මට අද ඔබ වහන්සේ කියපු දේශනාවෙන් තේරෙන්නේ තව ඉන්නේ තමයි හොඳ. ඔබ වහන්සේ උදේනා කරන්නේ සක්මණේ නඹුරු වීමක් තියනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට සක්මණට යන්න ඕන කියලා හිතන එක තමයි සංස්කාරය. නරි කරන්නේ දැන් ඇඟේ තියෙන වේදනාව තියෙනවා ඒක නිකන් මේ විහෙසයි. ඒ වේස් කියලා කියන ඇත්තම කායික දුකක් නෙමෙයි තියෙන්නේ දෝමනස්යක් තියෙන්නේ. මේ ගොජදා ඉන්න බෑ. ඉතින් ඒ වෙනකොට හිත වහාම ගොඩ පෙරවුදුරුකමක් ගෙනල්ලා කියනවා. කක්ක පොඩ්ඩක් දිග අරපන් ඉවර. පොඩ්ඩක් සක්පක් කළවන්න. ඉතින් ඒක අපි පාප. ඉතින් ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්නේ වේදනාව. ඒ වේදනාවේ ගොඩේම තඳ සංඥාවක් හරි සංස්කාරයක් ඇවිල්ලා ඕකට තරම් දෙනවා මේ උඩ කිඩි දෙනවා නැත්නම් පෙර ගොඩ පෙරවරුකම් දෙනවා. ඉතින් නිසා ඒක දැනගෙන නම් සක්මන ගිය පාඩුවක් නැහැ. හැබැයි දැනගෙන යන්න ඕනේ මේ ජීපු ලණුවක් කාලා තියෙනවා. කමන්නේ ගිහිල්ලා ඉල ආයෙ වාඩි වෙනවා නම් ආයෙත් උත්තර දෙනවා අපි කරන්නේ නැත්නම් කකුල දික් කරනවා දැන දැන. ඊට පස්සේ බලන්න දැන් මොකද කියන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නේ දන්නවනම් ආශ්‍රව ධර්මයේ මොකක්ද කියලා දන්නවනම් ඒකමයි උත්තරේ. දැනගෙන මොනවා කරුවත් අහුවෙයි. නොදැන මේ වේදනාවක් නිසා මම ක්‍රියාත්මක වුණේ දැන් මේ වේදනා සංඥා වේදනා නෙවෙයි සංඥාත් නෙවෙයි දැන් සංස්කාරයක් තමයි එන්න හදන්නේ. ඒ ටික වෙන් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ප්‍රශ්නේ වතුනේ වේදනා මාර්ගයෙන් දැන් උත්තර දෙන්න සංස්කාර මාර්ගයෙන් කියලා අල්ලගන්න පුළුවන් නම් මම හිතුවා ඔය ටෙටි මොනවාද ධර්මෝජාව කියලා. දන්නවනම් ප්‍රශ්නයක්. මේ යකා මේකයි කියලා දන්නවනම් එහෙනම් බය. දන්නේ නැතුව කොයි පිළියෙම කරත් අහුවෙලා ගන්න නැතුව මේ ඉස්සල පටන් ගත්තේ වේදනාව නිසා දැන් මේ උත්තර දෙන්න හදන සංස්කාර පැත්තෙන් කියලා එක තේරුම් ගන්න බැරි නම් වේදනාවට කාගෙන හිටියත් ඒ ගිහිල්ලාවත් තේරෙන්නේ නැහැ ඒක කවදා හරි මේ නූල් සූත්‍රේ වැඩ කරන හැටි දැක ගන්න. බොහොම ශීක්‍රයෙන් වැඩ කරනවනේ ඕවා අපි හිතන විදිහට වෙන් වෙන් කරලා දැක ගන්න බෑනේ. ඉතින් ලක්ෂ වාර කරන්න. කොච්චර කෙරුවත් ඒ ආර්ය පරිශ්‍රයෙන් සඳහා බෞසිද්ධ වෙන්නේ නැහැ. වැටි වැටි නැටින නැගිටින එකමයි තියෙන්නේ. මොකද එතෙන්දී අපිට බුදුහාමුදුරන්ගේ සරණක් ඉල්ලන්න බෑ. බුදුහාමුදුරන් පැහැදිලිව මට වැඩේ කරන්න බෑ. බුදුහාමුදුරට පුළුවන් නම් රාහුල කුමාරට කරලා දෙන්න. කරන්න බෑ. බුදුහාමුදුර කියන යන්ත්‍රය මෙච්චර. මේ වෙලාවේ දුන්න තක්කු මොකද මොකක් හරි මිරික. මිරිකපු දෙයකට කරන්න. මිරිකවට කමන්නේ දැනගෙන. රාත්තල් ගන්න දැනගෙන කෑවට කමන්නේ. කොයි එක කෙරුවත් Taman කරන්නේ මේකයි මේකට හේතුව මේකයි කියලා දන්නවනම් බේරෙනවා. නැත්තම් ටැක්ටික්ස් වලින් උපක්‍රම වලින් මොනවාක්වත් බේරන්න බෑ. මෙනෙහි කිරීම කියලා කියන්නේ සංස්කරණය. සකස් කිරීමක් වෙනවා. දැන් දැනගන්නවා මේකට නිකන් ඉන්න බෑ බබා අඬනවා ඉතින් සූප්පුවක් හරි දෙන්න ඕනේ. නැත්තම් නැලවිල්ලක් හරි කියන්නේ. අපි දන්නවා සූප්පුව දුන්නා නලවැපුවත් බඩ පිරෙන්නේ නැහැ තනියේ තියෙනවා. ඉතින් ඒ වෙලාවෙදී බබා තාත්තා නම් මේ වැඩේ කරන්නේ අම්මා එනකම් මොනව කරන්නේ? ඉතින් සූපුව දෙන්න ඕන. එහෙම නැත්නම් නැලවිලි කවි කියනවා එනකම් පුතේ හිටපම් පුතේ අම්මා එනකම් කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒ වගේ මේ වෙලාවට අපි කරන දේ දේ නෙමේ ප්‍රශ්න තියෙන්නේ මේ මේ යන නාඩගම දකින්න. ඒක කවුරුත් ඇවිල්ලා අපිට කියලා දෙයි කියලා හිතන්න එපා. කරන්න තියෙන එකම ක්‍රමේ වරද්ද වරද්ද ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද කරන එකම තමයි වෙන මොනම ක්‍රමයකින්වත් ඉන්ජෙක්ෂන් එකකින්වත් බේතකින්වත් නැත්නම් ඉම්ප්ලාන්ට් කරලවත් ගන්නේ. නිසා මේ කරන ප්‍රයත්නේ දහසකුත් වටින. කොච්චර වැටි වැටි ගියත් කවදා හරි නැගිටිනවා ඒ නිසා රසෙන් බුද්ධ ධර්ම කියනවා උඹලා කොහේ හිටියත් ඉන්නේ නිවන කරා යන අපහු ගමනේ. කොච්චර වැරදි පාරේ ගියත් අපි ඔළුව දාගෙන තියෙන්නේ නිවන පැත්තට තමයි. ඒ නිසා අපි අතින් වෙන වැරද්දට පවා ධර්ම හුරතල් කියලා කියනවා. ධර්මයේ අපි හොරතල් කරනවා අපි වැරදි කරන්න නෙමෙයි වැරදි කරන්නේ හැබැයි හරි පාර අහුවෙනකන් ඉතින් අහුවෙන අහුවෙන බොත්තම් මෙරික මෙරික ඉන්නවා. හරියේ දවසේ ඒකයි ඔය ලස්සනම වැඩේ බුදුජානසී නිවන දැක්කට පස්සේ තමයි මාර්ග සත්‍ය පෙන්වන්නේ. නිරෝධ සත්‍ය දැක්කට පස්සේ තමයි පාර අරගත්තේ පාර තේරෙන්නේ. බුදු බොත්තම් මෙරික මෙරික ඉන්නකොට කොයි එක හරි ගියාට පස්සේ අයියා වගේ කෑ ගන්නවා. අයියා වගේ කෑ ගහන්නේ පොට්ටේ. ඒක කිව්වට වෙන කෙනෙකුට අල්ලන්නේ. ඌත් බොත්තම් මෙරික මෙරික හරි ගිය දවසේ ඌත් අයියා වගේ කෑ ගැහුවට හරි ගියාට පස්සේ තමයි පාර දෙන්නේ. නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍යය තියෙන්නේ. අපි හිතන්න මාර්ග සත්‍යයේ කෙලවර නිවන තියෙන්න බෑ කියලා. එහෙම නැත්නම් හරියට මේ රැඳව ගෙනියන්න පුළුවන්. බුදුන් කියන මෙතෙන්ට ගියාට පස්සේ වේදනාව එයිද උඹට සංඥා එයිද සංස්කාර එයිද කියන එක සම්පූර්ණ හම්බයක් කොයි එකටත් ඉඩ දීපන්. දුරට වර්ගීකරණය කරගනිමින් මේක අනුන්ගේ දෙයක් වගේ බලලා රෝග නිర్ణයක් කරගනිමින්. එතකොට ඒකම තමයි උත්තරයක් වෙනවා. මේ බැලීමේදී අසීමිත සද්ධාව, අසීමිත ඉවසීමක්, අසීමිත කාය ජීවිත নিরপেক্ষ භාවය, අසීමිත සතිය, අසීමිත ප්‍රතික්‍රියා නොකරන ගතිය, අසීමිත නිහතමානී ගතිය. පතුරු ගහලා සුද්ධ කර. කවදා හරි අර දීපංකර වාද මූලේ බිම වැතිරලා වහන්දිගේ සිලිපතුල් දෙකේ මඩ ගාවෙන්න මගේ පිට කොන්ද උඩින් වදින්න කියන තරමට පාත් වෙනකන් වැඩි මට්ටම් කරනවා උල්ලනවා හොම්බ බිම තියලා කරවු මොකට තමයි ගෙවෙන කම උර. ඒක හරියට මේ දාන්නේ අමාරුයි සාමාන්‍යයෙන් බැලුවොත් වේදනාව කියන්නේ තණ්හා චරිත සංඥාවට එන දික්ටි චරිත සංස්කාර වලට එන්නේ මාන. තණ්හා මාන දිට්ඨි කියන තුන එක එකකින් එනවා. ඒ ඒ රෝගේ තියෙන එකට ඒ කිට්ටුවට යනකොට ඒක ඇවිස්සෙනවා. විශේෂයෙන්ම කාය සංස්කාර සංසිඳවර පස්සේ ඒ Tamanට අදාළ ඒ චරිතය හැටියට ඒ දේ දකින්නකොටම ඇවිස්සෙන්න ගන්නවා. ඒක හොඳ ලකුණක්. කවුද කියලා දැනගන්න. තණ්හා චරිතයට වේදනාව විඳීම් තමයි ප්‍රකට වෙන්නේ. ඉතියාගෙන මට සද්ද ප්‍රශ්නයක් නෑ. මට හිතවිලි ප්‍රශ්නයක් නෑ. හැබැයි කුංචි හරි ගමන් නැගකට මොනාරුනොත් එයා ඒකෙන් කුලප්පු. ඉතින් ඒක ඩයග්නොසිස් ඒක ඒක රෝග නිర్ణය කරගත්තොත් එයාට තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් ගත්තා කියලා දෙකකින් නිදහස් බව දන්නවනේ. මට දික්තිය මට ඒක දික්තිය වල ප්‍රශ්නයක් නැහැ. මට ඒක මාන්න ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ වේදනා ප්‍රශ්නේ විතරයි. කියලා එයා මේක අවබෝධ කිරිල්ලෙන් දෙකකින් මට බාධා නැති බව. හැබැයි ඒක ස්ථිරම එකක් නෙවෙයි පොඩි පොඩි වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා. වේදනා දැල්සේ වරික තණ්හාවට යන්නේ මේ දිට්ඨියට යන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මේකයි තියෙන්නේ කියලා ලෙඩේ අල්ලගෙනින්නේ මට අර ලෙඩ දෙක නෑ කාද දන්නවද? ඒතර ධර්මයේ ප්‍රීතියකුත් වෙනවා. අනිත් එක මේකට කවුරුත් උදව් කරන්න කෙනෙකුත් නෑ. රාදානි මම කරගන්න ඕනේ. ඒ නිසා දකින්න එක ලොකු දෙයක්. ලෙඩේ රෝග ලක්ෂණ දකින්න එක ලොකු දෙයක් කියලා. මෙතෙක් කල මේක දුක දැක්කේ මේක කාලගණනිකමක් විදිහට දැක්කේ. ආත්ම නිෂේධනයක් නේ දැන් දකින්නේ ඒකේ තියෙන සාධනීය පැත්ත. ඒ නිසා බුදුජානනාංශයේ දේශනා කරන මහණෙනි දුක නම් දුකයි. මම කවදාකවත් වාද කරන්නේ නැහැ. දුක දුක වශයෙන් දැකීම විතර සැපක් මුළු මනුෂ්‍ය ජීවිතේම. මේ සිද්ධිය ගොජ දානකොට යන්ත්‍රය ලක්. ඒම සැපක් දුවාගෙන ඒක තමයි අපිට දෙන්න ඕන ලකින දුවා. අපි ළඟ එක එක කෙලෙස් උපදිනකොට ඒ උපදින එක අල්ලනවා කියන එක කෙලෙසයක් නෙවෙයි. කෙලෙසේ කෙලෙසේ වශයෙන් අල්ලනවා කියන එක කෙලෙසයක් නෙවෙයි. ඒක විශාල ඥානයකින් කරන්න ඕනේ. ඉතින් අපිට වෙලා තියෙන කෙලෙස් දකින්නකොටම මූණරක් කරගෙන ඉතින් ඊට පස්සේ ඉතින් බරක් කරන්න වෙලාවක්. අපි ඥාන ශක්ති මොනක පාවිච්චි වෙන්නේ මොකද අපි ප්‍රතික්‍රියා කරන්නේ. පිනක් කියලා හිතාන එකක් අල්ලගෙන හදාගත්ත ගමන් ඒකට ආස කරනවා. එතකොට ආතුර ආතුර කරන්න එපා මොලේ තියෙන විචක්ෂණ ඥානෙ පරතෝ සංකල්පය අතම්මේතාවේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක අබ්බැහි වෙන්න. හැම වෙලාවෙම අබ්බැහි කරනවා. එතකොට විශාලම ලාභය තියෙන මොකද වෙන හරියක් එන්නේ කෙලස් නම් ඒ ටික ගැලුණාට පස්සේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ගැලවුවට පස්සේ ලොකු සාන්තියක් ඉතුරු මට පේන්නේ බන තේරිලා වගේ. ද තේරුණා. ලාවට හොඳයි අපි පැය භාගයක් විතර වැඩිපුර අරගෙන කියනවා. ඒ සමා යෝජනා කරන අපි නම් 7 වෙනකන් විතර සක්මන් කරමු. දැන් 6ට 10යි 4ට 10ක් වෙනකන් සක්මන් කරමු. ඊට පස්සේ අපි 6යි 7යි කියලා තියෙන එක ඉඳලා 7 ඉඳලා 8 වෙනකන් කියලා තල්ලු කරමු. මොකද ඉඳගෙන හිටව වැඩි නිසා ටිකක් සක්මන් කරන්න නැතුව හොඳයි. අපි සතිವಾರ සමාප්ත කරන්න අවසරද? හොඳයි එහෙනම් අපි මෙතනින් මේ සිල්ලත්තුන මම දන්නවා ඉතින් යනවා අපේ ඉන්න කට්ටිය පැයක්සක්ම් කරලා අපි මෙතන නැවත හතට රැස් වෙනවා. ඉතලා හය හතේ ඉඳලා අට වෙනකම් පරියන්කයක් කරමු. එන්ජේ මේ හිතේ මෙතෙන් පැමිණීමෙන් අපේ ධර්ම දේශනා ශ්‍රවණ වාරි සචිත සචවර සමාප්ත වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි කියලා ආශිර්වාද